ඉන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි අපි දවසේ ඉඳලා තියෙන කලලා හිටියට ඉඳලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වට පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවටයි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා මම ඒ අනුව පටන් අර ගන්න මේ අත්දැකීම් කාට හරි ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් ඉදිරි කර ගැනීම අවශ්‍ය නැහැ ධර්ම සාකච්ඡා කරනාම කරනවා ගිලා ඉන්නවා. ඒකයි අවස්ථානුකූලව මත කරන්නේ. ප්‍රශ්නේ මේමයි පළවෙනි ප්‍රශ්නේ යන්නේ. පරිංග භාවනාවේදී කොන්ද දෙලින් තබාගෙන ශරීරයේ කීකියාවක ප්‍රයත්නකට අදිෂ්ඨාන කිරීම කාය විඥානය නිසා කරන ක්‍රියාවලියක් නේද? හුස්ම රැල්ල දිහා බලාගෙන ඉම අරමුණ දැනගන්නේ කාය විඥානයෙන් නේද? මේ විඥාන ඇතරීම් කියන්නේ ශරීරයේ දරා සිටීම හා හුස්ම රැල්ල ගැනීම නතර වීම නේද? ඒ සුළු මොහොතකට නම් අත්හැරිය හැකි නේද? මේ ක්‍රියාවේ දිගටම අත්දැකීමට පුරුදු කළ හැකියි. දිගටම අත්දැකීමට පුරුදු පුහුණු කළ හැකිද? මනෝවිඥානයේ මේ අවස්ථාවේ පැවතීම සිටුවේද? ඇත්තට මේ වචන වගේක් හඳුරවන්න හදනවා. ඒත් මේ වචන දැනගත්තේ නැතුණයි කියලා මේක පිසිුණයි නෑ කියලා ප්‍රශ්නයක් නෑ. අර විදිහට පටන් අර ගන්නකොට කය සමබර කරලා සහැල්ලු කරලා අරමුණක් ඉදිරියේ තියාගෙන ඒ අරමුණ හොඳට විපරිණාමයටපත් වෙන හැටි බලා ඉන්නකොට නාම රූප සම්බන්ධව නැත්නම් විඥානි හෝ ඒ අරමුණු කරන වායු පොට්ටබ්බ ධාතු සම්බන්ධව වෙන ටික වෙනවා. ඒකට මේ නම් කොයි එකට කොයි වෙලාවෙ ගැලපෙනවද කියන එක හරියට වෙනස් වෙනවා. ඒක නිසා මේව එච්චර භාවනා කරන වෙලාවේදී එච්චරම තීරුම් බේරුම් නැතුන ප්‍රශ්නයක් නෑ. මේක අවශ්‍ය වෙනව වෙනකට කියලා දෙනකොට. මේ නිසා මේක අනවශ්‍යමත් නෙවෙයි. නමුත් මේ කියන විදිහට මේ කාය විඥානේ මනෝ විඥාන වශයෙන් විකරණ පුළුවන් ද කියන සැකයක් තියෙනවා. ඒක ඇත්තටම මේ වෙලාව හැටියට කියන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂයට දීලා මේ අන්වේ ඥාන අන්වේ ඥාන මේ එහෙම නැත්නම් මේ තර්ක ඥාන එච්චර මෙච්චර කරන්න යන්න බෑ. හැබැයි මේක භවනා කරනකොට සිද්ධ වෙන දෙයක්. ඒවා ඉදිරියට එන්න පටන් ගන්නවා. නමුත් ඒකට උඩගිනි දෙන්න බෑ. ඒකට ඉනිමම් බඳින්න යන්න එපා. උනොත් භාවනාවේ ප්‍රත්‍යක්ෂ පැත්තක ගිහිලා අර මේ තර්ක ඥාන, සූත්‍රමය ඥාන, එහෙම නැත්නම් අන්වේ ඥාන එන්න පටන් ගන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන භාවනා හරියට යනවා නම් ඒව පෙළගස්සලා දෙයි කියලා. ඒ නිසා කොහොම නෑ උත්තර මේවට ඇත්තේ නෑ. මේ වගේ තියෙන බොහොම දෙකටම මේ තාම බර ඔවුත් කියන්නේ බැරි නෑත් කියන්නේ බැරි තත්ත්වයක්. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ විඥාණයමයි. උත්තර දෙන්නේ විඥාණයමයි. ඒක ඉතින් හොරාගන්නේ පේනයිලක් විතරයි ඔගේ තියෙන්නේ. ඉතින් කොහෙද කියලා. කර්මී ස්වාමීන් වහන්සේ සමාධිමත් චිතක සංස්කාර එක්වන්නේ නැතු ආසෙම එක්ව ඇති සංස්කාර කපා දැමීමක් සිදුවන්නේද? චිත්ත සමාධිය නැති හැම විටකම චිත්ත සමාධිය නැති හැම විටකම මහා සංස්කාර ගොඩක් එක්වැස්වීම වලකාලන්නේ කෙසේද? ඒ සඳහා එදිනදා ජීවිතයේ කෙසේ පිළිපදිය යුතුයි පහදා දෙන්න ස්වාමීන් වහන්සේ එකම දෙයයි සතිය ඉස්සරහින් කියාගෙන සමාධිය ගැන කතා කරන්න ඕනේ නැහැ සංස්කාර ගැන ඕනෙත් නැහැ. මෙතනින් කියම සතිමත් ඉන්න චිත්තක්ෂණයක ඒ සංස්කාර හෝ අකුසල් හෝ වැඩෙනවන වැඩෙන ප්‍රමාණය දැනගන්න පුළුවන්. මුගක් වලට වැඩෙන්න ඉඩක් නැහැ. මොකද සමාධිය තිබුණ පමණින් සංස්කාර කැපෙනවා කියලා කියන්න බෑ. සමාධියේ තියෙන ආශාවත් සංස්කාරයක් වෙන්න ඉඩ තියෙනවා. සතිය තමයි අපිට ඔබේ තියෙන සමාධියට තිස්ස සතියේ চৈতසිකේ සතිය තමයි ඕක උඟක්ම මන්දිය ප්‍රතිපදා කිට්ටු ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේ වැඩමුළුව පටන් ගන්නකොට මම මතක් කරා අපි පුළුවන් තරම් මේක අතිපට්ඨාන සම්බන්ධ කරලා සතිය කරගෙන කරගෙන යන්න මේ විදිහට සමාධිය පැත්තට හෝ වෙන දේවල් වලට යන්න ගත්තොත් එතකොට අපි ඉදිරිපත් කරන තේමාවෙන් පොඩක් පිටපයින් ඉඳ තියෙනවා. ඒ වගේම භාවනාවේදී ගොඩක් කල්පනා වලට අර ඉස්සල ප්‍රශ්න වගේම සමානලක විතක් වලට යන්නේ තියෙනවා. ඒ නිසා මේකේ තියෙන ප්‍රකාශ ඔක්කොම 100%ක් හරි කියන්නත් බෑ. සමාධිමත් චිතක සංස්කාර ඇතිවන්නේ නැතුව ආසෙම. සමාධිමත් හිතක උනා සංස්කාර ඇති වෙන්න පුළුවන්. කම් සංස්කාර කපා දැමීමක් සිදුවන්නේ නේද? ඇත්තටම අපිට ඕන කරලා තියෙන සංස්කාර එනකොට එන බව යනකොට එන බව දැන ගැනීමක් මිසක් ආයින් කරන්න හෝ වඩන අදහසක් නෙවෙයි වෙන ගනුදෙනුව වෙන ස්වභාවයේ ඇති ඇටියෙන් දකින්නකොට පෙළඹෙනකොටම නැති වුණත් ඒ වගේ අනේන ගනුදෙනු බලනකොට නැති වෙන පැත්ත කොයි පැත්තේද ඇති වෙන පැත්ත කොයි පැත්තේද කියලා දැනගන්න පුළුවන්. ඒකට ආධුනිකයන්ට ගොඩාක්ම නිරවුල් මනසක් සරල බවක් සමග ඉදිරිය පිළිබඳ සහතිකයක් ලැබෙන්නේ මේ සතිය තිබුණොත් තමයි. නමුත් අපි සාමාන්‍ය මේ ප්‍රශ්නේ තේරෙනවා අපි මක්ලාට සමාධිය ඉස්සර කරගෙන ඒ අනුව විස්තර කරන්න හදනවා මම ඉල්ලා සිටින නිසා මේ වැඩමුළුවේ ඉන්නකම් අපි සති සමාධියටත් වැඩිය සතිය ඉස්සර කරගෙන යන ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්න තියෙන්නේ සතුටුමත් තම චිත්තක්ෂණයකම අපිට අපි නිවනට ලං වෙනවා කියන එක. සුභාන්තේ ප්‍රකාශ කළ පරිසරයට ආම ශබ්ද නිකුත් කරන්නා කල්යාණ මිත්‍ර කුලසින් ඒ යෝගී අවස්ථාවට මෙන්ම සාමාන්‍ය ජීවිතයේ කල්යාණ මිත්‍ර හඳුනා ගැනීමට ඇප්ලයි කළ හැකිද යෙදී හැකිද පහදා දෙන්න. ඔව් ඇත්තටම අර පිරුණු කලයේ දිනවසලී කියලා කතාවක් තියෙනවා. ඒ වගේම හිස් වෙන්න වෙන්න තමයි කචකචේ වැඩි. ඇතුළත හිස් බව වැඩි වෙන්න කචකචේ වැඩි. පිරෙනකොට එළිය සැලෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳයි. හැබැයි ගොළුෙක් අල්ලගෙන කල්යනා මිත්‍රෙක් කියන්නේ නැහැ. ඒගොල්ලන් කතා කරන්න බැරිකම දුර්ලභම මේක තියෙන හැකියාව තියෙද්දි හික්මීමෙන් නැත්නම් අවශ්‍ය දෙයක් කතා නොකර ඉන්න එකක් මොනවාම අවශ්‍ය දෙයට කාරණා කතා කරනවා. නමුත් අනවශ්‍ය ශක්ති නාස්ති කිරීමක් කවුරුත් නැතිලා මේ පෑන් එක දාලා තිනවා වගේ. ඉතින් ඒක වටින්නේ නැහැ. ඊට පස්සේ දැන් මට ප්‍රශ්නයක් නැහැ. නැති වෙනකොට මේක ඕෆ් කරගෙන යන්න පෑන් එකට කරගෙන ඉන්න එක දැනගන්න. අනිත් වගේ කතාවක් තියෙන්නේ මනුෂ්‍යයට විතරක් තියෙන සුවිශේෂී උපකරණයක්. වැඩියෙන්ම නාස්ති කරන උපකරණයයි මනුෂ්‍යය. අද තියෙන ජනමාධ්‍ය යුගයක්, අද වාතේ ইনফরমේෂන් ටෙක්නොලොජි ගණ්ඩ දැන. කියන හරියක් බලන්න. ප්‍රසිද්ධ තියෙන හැම තැනකදීම කියන හරියක් වගේ. ඔක්කොම අතිශෝක්ති. ඉතින් ඒකෙන් ගැලවිලා ඉන්න පරිතරෙන් තමයි හොඳම දේ තමයි. ඒකෙට තමුණුත් කතා නොකර වැඩිම කතා කරන කට්ටිය ඈඩ් කරගෙන ඉන්නේ. කෝපෙන් ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විඥාන විසින් අපව නතර ගන්නා හේයින් සක්කාය දිට්ඨි දුරු කිරීම උගහට බව තේරුම් ගතිමි සෝවාන් ඵල ලැබීමේ නිහා. ඊතර මනුෂාත්ම භාවයක් ලැබිය හැකි මගක් තියේද හරියටම ෂුවර් දැන් ලැබිලා තියෙන එක තමයි. Sure and sure. තවත් ඕක තියෙද්දි මේ ගෙඩිය පිටින්ම හම්බෙලා තියෙද්දි මම බර්ත් වල ඉඳදී හෙන්න ෆයිට් එකක් කට්ටිය. සාංශ මේ අවුරුද්ද ආපහු එනවාද කියලා. මම කොයිද 2012 ඉන්නේ මේ. දැන් මේ 2012 ඉඳි 2013 ඉන්න කතා කරන්නේ. මොකද මේ දැන් ඉන්නේ gediy පිටින්. 2012 ආපහු එනවාද කියලා. ඉන්නෝ නැහැ මේ ඉන්නේ 2012 තමයි. අර ඔය මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මෙඩිකල් ෆැකල්ටි එකට ආවා. පොඩි නිකම් ඉවෙකට. ඒ මනසට ඕනේ අවුරුද්දක දිනේ කි දවසක දිනේ කිව්වොත් දවස කිව්වොත් දිනේ කියන ටක් ගන්න. 1952 පෙබරවාරි 5 වෙනිදා කවද්ද දිනේ. බේ වෙනවා. ඈතට යන්න යන ටක් ගාලා දෙනවා. හරියටම මේ මනසෙන් ඇහුවා 2012 ජනවාරි 17 වෙනිදා දිනේ මොකක්ද කියලා කියන්නේ. ඒක තමයි අද. අද කල්පනා වෙන්නේ. ඊයට යහට යනකොට ටක් ගාලා මොලේ වැඩ කරනවා. කෙනෙක් ඇහුවා හරියනම අද දිනේ කියලා. මම කල්පනා කරනවා කරනවා කරනවා කරනවා. ඉතින් අපි වර්තමානයේ පන්නනවා කියන එක පුදුම මැජික් එකක් හිතේ තියෙන. මේ වර්තමානයේ gediya පිටින් බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. මනුසාන් භාවය ලැබිලා තියෙනවා. ඇහැ කන දේවනාතේ හරි ගිහිලා තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. පැවිද්ද තියෙනවා. බණ ඇහෙනවා. දැන් ආයෙත් මනුසාත් භාවයක් ඉන්නවා. මේ ලැබිච්ච එකේ කැත කරගන්න හැටි බලන්න මේ ලැබිච්ච වර්තමාන මොහොත කැත කරගෙන තව එකක් කියලා. බුදුමයි මේ මනසාවිලෝ මේ කියන ඉස්ලාම් කියන්නේ දැඩිලෙස විඥාන විශ්ින් අපෝ නතු කරගන්නා හේයි. <laughs> කරකොල ගෙනේ නැති බලන්න හම්බෙච්ච මනසකමට නිඳා කරන්න එපා. හැම දෙයකම ඇති ditth ස්වභාවයේ උදාහරණ ලෙසින් පහදා දෙන්නේ. ඒ තේරුම් ගැනීමට අතහැරීමේ ධර්මතාවයක් සඳහා ඊවාර වේද අපි බලමු අද මේක අපි ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට ගොඩක් සම්බන්ධ වෙයි. අද කියන්නේ අපිට ඔය සම්බන්ධ දෙයක් නිසා සමාජාට ධර්ම දේශනාවේ සාකච්ඡා කරමු. ආනාපාන සති භාවනා විදර්ශනාවක් වශයෙන් වඩන්නේ කෙසේදයි කර්මයන් පහර දෙන. ආනාපාන සතිය කියන්නේ විදර්ශනාවක් කියලා හිතාගන්න ඉවරයි. ආනාපාන සතිය ඕන සමථ කරන්න පුළුවන්. ආනාපාන සතිය ගැන විදර්ශනාවක් තමයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඔය තුන්වෙනි පරාජිකාවේ ආනාපාන සතිය හරහා තමයි ඔක්කොම විපස්සනා කියලා දෙන නිසා ආනාපාන සති භාවනාවෙන් විපස්සනා වඩනවා නෙවෙයි. සෑහෙන ප්‍රදේශයකදී ආනාපාන සතිය කියන්නේ විපස්සනාවක් තමයි. සුළු ප්‍රදේශයක් තියෙනවා ආනාපාන සතිය සමදිත් පටන් පුළුවන්. හොඳ දිනෙක හිතනවා මේ ආනාපාන සතිය ඒකාන්තෙම සමතයයි කියලා ඇත්තටම කියනවා නම් දෙකටම අදාළයි. නමුත් ගොඩක් ප්‍රදේශ විපස්සනා තමයි නඹුවක් තියෙන්නේ. අන්‍යින්ගේ පරිපත්ත විඥානිත විපස්සනා ඥාන දක්වා යන මඟ කුමක්ද? මේකත් අර තමයි බලිගොඩ ඉඳගෙන රිදෙනවා රිදෙනවා කියන කතාවක් තමයි තියෙන්නේ. අනිත්‍ය පරිපත්ත විඥානය කියන්නේ විපස්සනාම තමයි. ආයේ මේ මුදිනේ කියනවා මේ ඉඳගෙන ඉන්න රිදෙනවා කිය. බලනකොට වලිගොඩ ඉන්නේ. ඉතින් නැගිටලා වාඩිලා ගතලා ඉඳ ගත්තාම හරියි. දන්නේ නැහැ වලිගුරු ඉන්නේ කියලා වලිගුරු ඉන්න එක තමයි කතා කරන්නේ. එම අනිත්‍යපටිපත්ත විඥාන තුළ රැඳී පැවතියේ එක තැනකම තද වී සිටිය හැකිද? එසේනම් ඒ වැලක්විය හැකේ කෙසේද? මේක එහෙම මේ එක තැනකම කියන්න පුළුවන් ස්ථාන කාලයේ දේශයට හෝ කාලයට අවු වෙන තරක් නෙවෙයි. ඒකෙන් ගොඩක් 100 100ක් නෑ. පිළිමුත්තක් තියෙන්නේ. ඒක නිසා අනිත්‍යපටිපත්ත විඥානය තුළ හිටියා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති නිසා එහෙම නැත්නම් ආමිෂයට බර නැති නිසා කාම ලෝකේ ඉන්නවට වැඩිය හොඳ තැනක් ඒ නිසා පුළුවන් තරම් වළක්වන්න නෙවෙයි උත්සාහ කරන් තියෙන්නේ එතනම හුවාක් වෙලා ඉඳලා ඒක පුරුදු කරලා ඒක ඒකම තමන්ගේ නිවහන බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ අනිත්‍ය ප්‍රතිපද විඥානයේ ඉඳීම ඉරගේක වැටීමක් හරදරේක වැටිලා අමාරුක වැටීමක් වගේ කියන අදහසක් තුල ඒක කියන්නේ ඇත්තටම අනිත්‍ය ප්‍රතිපද විඥානයේ ඉඳගෙනම දන්නෙත් නැහැ හිතාගත් එකක් තුලින් කියන්නේ දන්නෙත් නැහැ. එමත් ආදී නීවරණ ධර්ම යටවත් වී ඇද්ද? ඇත්තට මේක Tamanටම දැනගන්න පුළුවන්. මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය තුල ඉඳද්දී ඒකෙන් වැළැක්වෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ පටිගය. එහෙම නැත්නම් ව්‍යාපාරය. ඒකේ ඉන්නකොට ඒක හරිනම් ඒ නීවරණ නැති නිසා උලන් වදින්න නැතනකපත් වෙන පහන් දැල්ල වගේ ඒකේම තියෙන්නේ. ඉතින් ඒක ලබන්න තියෙන ආසාවක් තියෙනවනේ ඒක කාම කාම රාගය වෙනවා. ඒක අයින් කරන්න වළක්ව ගන්න හදනවා ඒක පටිගයක් වෙනවා. ඒක නිින්දට වැටෙනවා නම් ඒක සැක කරනවා නම් ඒකට පශ්චාත්තාප වෙනවා නම් ඊව තමයි නිවන. අපි උත්සාහ කරන ඕනේ ඉතින් ආවට පස්සේ නිවන වලින් තොරව ඒක දැකගත්තොත් අන්න එදාට මේ සතුට කාරණාවක් එහෙම නැත්නම් පිරිච්ච ගතිය සම්පත් කරගතියක් දෙනවා. එයාසයි සංස්කාර නිපද වීම අඩු වී ඇත. Still not of the formation කියන්නේ මේ අවස්ථාවටද නැත්නම් මේ අනිත්‍ය ප්‍රතිපද විඥාණය මේ කියලා විඥාණය කියලා මේක ලියලා තියෙන්නේ. වචන දීලා තියෙන හැටි වැරදි. මෙහෙම එකක් මේ ත්‍රිපිටකේ එහෙම සඳහන් වෙන්නේ අනිත්‍ය ප්‍රතිපද විඥාණය කියන එකක්. රූප රාම රූප ධාතු රාග විනිබද්ධ විඥාණය කියලා එක්ක සඳහන් වෙනවා. ගොඩක් රාට ඒක සමානයි. එහෙම නැත්නම් නිර්ආමිෂ ප්‍රීතියට සම්බන්ධ වෙනකොට තියෙන විඥාණය කියලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක තමා විසින් අත්දකලා නැත්නම් තමා විසින් ඒක පුරු කරගෙන පුරුදු කරගත යුත්තක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්න විචාරයෙන් තුලින් කරන්නේ ඒක මේ සූතමේ වාසේ හඳුනා ගන්න ගන්න උත්සාහයක්. ඉතින් ඒක තුළ නිර්මාණ නිර්වාණ නිවර ධර්ම තියනවාද? සංස්කාර වශයෙන් චේතනා පහළ වෙනවද? එතකොට රූප ධර්මයන්ගේ සංසිද්ධියක් එතන වෙනවද කියලා ප්‍රශ්න අහනවට වැඩිය අවස්ථා ලැබිච්ච එකේ අත්දැක ගන්න තමයි කරන්නේ. වෙන කෙනෙක් කිව්වත් ඔව් කියලා කිව්වත් නැහැ කියලා කිව්වත් ඒකෙන් හම් වෙන්නේ මේ දෙවෙනි පන්තියේ එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ඉතින් ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳම දේ ඒක හුරු කරගෙන බලන්න ඒක නිවර්ණ ධර්ම වශයෙන් ඒ කියනවාද චේතනා පහළ වෙනවද රූප ධර්ම කියනවා කියලා. අන්වේ ඥාන අනිදර්ශන යන වචන පහදා දෙන්න අන්වේ ඥාන කියලා කියන්නේ අනුමාන ඥාන වලට අංක ගණිතය කියනවා අච්චට මිච්චන මෙච්චට කොච්චරද කියලා නියාමයක් 100 10 200 කීයද 100 10 300 කීයද එතකොට ඒක ටට්ටක් ගාලා කියන්න පුළුවන් අන්වේ ඥාන කියන එකට කියනවා තර්ක ඥාන අන්වේ ඥාන අනුමාන ඥාන මේ වචන මේ ඩිඩක්ටිව් නොලෙජ් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් නැත්නම් රෂනල් නොලෙජ් කියලා සාමාන්‍ය ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. අනිදර්ශන කියලා කියන්නේ නිදර්ශනය කර පෙන්වන්න බැරි. මෙන්න මේක මෙහෙමයි කියලා නිදර්ශනයක් මාර්ගයෙන් හෝ රූපකයක් මාර්ගයෙන් හෝ පෙන්වන්න බෑ. ඒ වගේම ඒක පිළිඹු වෙන්නේ නැහැ. ඒක වෙන දෙයක් මාර්ගයෙන් නිදර්ශනය කළා පෙන්වන්නත් බෑ. එතකොට කියනවා අනිදර්ශනා කියලා. වචී සංකාර වලට බොරු කියලා පරිවචන හිස් වචන කීම අයිතිද? ඒ වගේ අඩිය තමයි විතක්ක ਵਿਚාර දෙක තමයි වචී සංකාර කියන්නේ. ඒව මෝරලාවට පස්සේ තමයි වචනයක් බාට බිඳෙන්නේ. ඒ වචන තමයි තොරු කේලා මිසතර පරිසතින් පාටපත් වෙන්නේ. සංකාර කියලා කියන එක යත තත්වයකේ. සිදු වෙනකොටම වචනයක් වශයෙන් බිඳෙන්න ඉස්සර වෙලාම හිතේ ස්වභාවය. මේක මම නෙවෙයි මගේ නෙවෙයි යනුවෙන් හිතන විට සෝවාන් මාර්ගයට එළඹෙන්නේ කවර කෙනෙක් අරමුණු කරගෙනද නැත්නම් කාසඳහක හොඳ වටිනා ප්‍රශ්නයක් නිසා සෝවන් වෙන්න මේපා. වෙන්නේ නැතුව ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. සෝවන් වුණොත් එහෙම දාලා යන්න. ඒ නිසා කවු වෙනද කරන්න කියලා. මෙතන මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියන්නේ කෙලෙස් වලට. ඉතින් කෙලෙස් නැතුණාට පස්සේ ඒකට සෝවන් කියලන් එහෙම කියන්නේ වෙන මොකක් කිව්වක් කමන්නේ නැහැ. ඒතකොට Tamanට දැනගන්න පුළුවන් ගිනාවු කෙලස් ප්‍රමාණයට වැඩිය. පටන් ගන්න කෙලස් ප්‍රමාණයට වැඩිය කෙලස් අඩු වෙනවා නම් ඒවා රූප වේදනා සංඥා සංඛාර වශයෙන් අඩු වෙන ගතිය තියෙනවා නම් ඔළුවේ තිබුණ බරක් විමු තිබ්බා වගේ තිබුණු තුවාලයක් සනීපුණා වගේ තිබහක් තිබිලා තිබහ නැතුණා වගේ Taman තේරෙයි. ඉතින් ඒක දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට තමයි අපිට මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ අනාත්ම ස්වરૂපයෙන් නැත්නම් සම්පූර්ණ මේ ආත්ම සංකල්පෙන් අයින් වෙන්න පුළුවන්. එන්නේ මේකේ ඒ සඳහා පොඩි උපක්‍රම ටිකක් විතරයි. කවර කෙනෙක් අරමුණු කරගෙනද මේකදී කියන්න තියෙන්නේ තියෙන කෙලෙස් ආත්මය අරමුණු කරලා තියෙන්නේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ඒ ආත්මය කියන මේ මණ්ඩි මිදෙන ගතිය අඩු වෙන්න වෙනවා ඒකට කා සඳහාද කා අරමුණු කරගෙනද කියනකොට මේ ප්‍රශ්න අහනකොට සර්වඥාන්ති කියන්නේ ප්‍රශ්නේ වැරදි මේ ආත්ම සංඥාව ඉඳගෙන අහන ප්‍රශ්නයක් මේක. ඉතින් ඒකට උත්තර දීපු ගමන් උත්තර දෙන එක නත් අවු වෙනවා. ප්‍රශ්නේ අහපු එකන ගොඩේ ගන්න බැරි වෙනවා. අපි මේ යන්න හදන්නේ ආත්මේ හිටලා තියෙන කෙලෙස් වල ඒ කෙලෙස් එනකොට කෙලෙස් වලට මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව යන්න යන්න යන්න යන්න ආත්මේ දිවි යාමක් සිදු වෙනවා එතකොට ඉතුරු වෙන එක මොකක්ද කියලා අපි කරලම තමයි බලන්න ඕනේ නැත්නම් උත්තර දෙනකොට වෙන්නේ ආත්ම සංඥාවට නැත්නම් මේ ආත්මේ වශයෙන් ආව ප්‍රශ්නයකට උත්තර දෙනකොට ආත්ම සංඥාව තහවුරු වීමක් තමයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිටගෙන සිටීමේ ඉරියව්වේදී මම දැන් මෙතන රැසින් චිත්ත සමාධියටපත් වීමට හැකි බව වැදන්නේ. එසේ වැඩි වේලාවක් සිටීමේ ඇදගෙන වැටීමට ඉඩ තිබේද සතියෙන් සිටනෙහි එසේ නොවන්නේද පොඩ්ඩක් පැටිච්චා බලන්න. දැන් ඉතල බලන එකයි කියන්නේ මේක අවුණා ඉස්සල්ලාම දැන් සමාධිය ඉන්න පුළුවන් කියලා. ඒක නිසා මේ අර පිස්සු දෙන්නේ විශ්‍රාමකට ඉන්නකොට එක එක කර ඈත වදින ටෝච්චක් ගැහුවලු අහසට. ගැහුවට පස්සේ වීදුම දිගේ টොප් එකට බීම් එක වැදුනලු. අනිතයාක වළු මචෝ උඹ මොනම අල්ලගෙන ඉන්නවනම් මට ඕක දිගේ හඳට යන්න පුළුවන්. මගදී උඹ ටෝච් එක නෙවුවොත් තමයි ප්‍රශ්නේ. නැත්තම් නගිනවලු. ඒක තමයි මේ බලන්න ඉන්නකොට සමාධිය තියෙනකොට වැටුණොත් ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේ වැටිලා තුවාල වෙයි කියන එකේ ප්‍රශ්නේ මට පේන්නේ. තියෙන්නේ වැටිච්චාම වැලි කොටකට ගිහිලා ඉඳලා. අපි පොඩ්ඩක් අත දෙන්න වැටුණා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ last few days I did not get disturbed by the ticking of the clock. Today, I could not sit. I did not get rid of the tick tick noise of I or noise. I changed the place. this has happened to me at home and change the clock. What can I do? Mm, on the CD. Ah, ඔය උද උද නිස්ස උඩ අපේ භාවනා තල පරණක තියෙන කාලේ දේවල් නිකන් මේ බොහොම සරල භාවනා තල. ඔකදී අපි නීතියක් දැම්ම ධර්ම සංජානක වර්ෂෝප් වැඩ කරනවා. නීතිය දැම්ම ඔක්කොම ලයිල වාඩි වෙන්න ඕනේ ඉඳගන්න සීට් එකේ ඉස්සලා කුටි අංකේ තියෙන්න ඕනේ. එක සීට් එකක්වත් හිතෙන්නේ නැහැ. එක හාමුදුරෙන් කැවිලා බලන්න ඕනේ ආවල් වෙලාවට ඇවිල්ලා ආවල් වෙලාවට යනකම් භාවනා කරන්න කියලා ෆුල් රෙජිමෙන්ටේෂන්. ඒ භාවනා කරන ගමන් ධම්මනිසංජය හාමුදුරට ඇවිල්ලා භාවනා කරන්න. ධම්මනිසංජය හාමුදුරන්ට ඉන්න වේ ටික් ටික් සබ්දේ. ඔද්දෝසි. ඉතින් වෙනමම බාස් කෙනෙක් ගෙනල්ලා ඉස්සල්ලා තුවායක් ගැහුවා බිත්තියට. ඒකට බිත්තිය එල්ලලා ඒක උඩ ඔල්ලෝසු වෙන්නලා ඊට පස්සේ ඉස්සරහෙමුත් තුවායක් දාලා හරි ගැසුවා ටික් ටික් එකේ. ඒකල හාමුදුර ඔල්ලෝසු වෙන්නේ නැහැ. ඒ ජර්මනියෙන් ගෙන්නන්න ආව ඔර්ලෝසුවක් සද්ද වෙන්නේ කියලා. මේ සිටිටි සද්දෙන් නිසා භාවනා කරන්න කියලා. ඉතින් මේක වෙලා තියෙන්නේ ඇත්තටම අර මේ මේ කියලා තියෙන මුල් දවස් ටිකේ සද්ද ආවේ නැහැ දැන් ඇහෙනවා. මෙහෙම කෙනෙකුට දිබ්බ චක්කු ඥානෙ එහෙම පහ දිබ්බ සෝත ඥානෙ පහනොත් මල කියන්නේ. මොන විදිහක පාන කරන්නේ? මේ සද්දේ හොඳට අඩුවේගෙන යනකොට ඈත තියෙදේවල් ඇහෙන්න පටන් ගන්න. ඕක කරදරයක් කරගත්තොත් බැරි වෙලාව සපෝසින් සස් විපස්සෝධ ඥානෙ පහළ වුණොත් බුදියන්න හම්බෙන්නේ නැහැ. අය මේ ගිනි ගොඩක් පුච්චන්න ගියත් කොහේ කෙරුවත් දෙයියෝ කෑ ගහනවා සත්තු කෑ ගහනවා මල්ල විකාරයක් වගේ තියෙනවා. උන් හම්බෙන්නේ නැහැ. ඉතින් අර වවුල යනකොට උන් වෙනම රේඩාර එකක් තියෙනවා. ඌවත් ඇයි. මේක ඇක්චුලි සම්පූර්ණ අවුජාලාවක් තියෙනවා. ඒ නිසා මේකේ කියලා තියෙන විදිහට මේ භාවනා කරනකොට ඒ නෑන සද්ද ඇහෙන්න පටන් ගන්නතර එතන නෑන රූප පේන්න පටන් අරගත්තට ඒක දැනගන්න ඕනේ මේක තමයි පරිණාමය කියන්නේ. ආදී ඉන්ද්‍රයන්ගෙන් ප්‍රලිත වීමකුත් වෙනවා. නැති රද්ද ඇහෙන එකක්, නැති රූප පේන එකක්, සමහරවිට පේන රූප නොපේනව. ඉතින් මේ වගේ දේවල් වලට පොඩ පොඩ පොඩ පොඩ හුරු වෙන එකයි කරන්නේ. තමයි තේරෙන පටන් ගන්නවා මේ සං අපි සංවේදී වුණොත් එතන විතරමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ දෙයක සංවේදී නැත්නම් හින ගැහුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ සංවේදී භාවය අපේ කර්ම දෝෂන සිදුවෙන මිසක ඔල්ලෝසී දෝෂයක් නෙවෙයි. ඒ ඒකට අපි ඒ ඇලර්ට්නස් එක එන්නේ අපේ කර්ම වේගය යන එක. ඉතින් අපි ලෝකේ මට්ටම් කරලා ගිහිල්ලා ලෝකේ සද්ද නැති කරන්න ගියාට අර කර්මයේ පරිසම් දෙනකම් ඇද්දගෙන ගිහිල්ලා හරි වදේ දෙනවා. ඒක අපිට බලන්න තියෙන්නේ තුනකට මම කියනවා. හිතවිලි එනකොට හිතවිලි වල મેસેජ් එකක් නැත්තම් වේදනාවක් ආවට දරන්න පුළුවන් නම් සද්දයක් ආවට Tamanට ආමන්ත්‍රණය කරන්නේ නැත්තම් ගණන් ගන්න. ඒ සද්දේ වංගට අත දාලා වරෙන් මචං කිව්වනම් අහන්න ඕනේ. මොකද එයා මට නේ කතා කරන්නේ. එහෙම නැති කීරිම සද්දයක් කරන්නේ. මොකද අපි ප්‍රකාශ කරලා විල භාවනා කරන්නේ. අපිට සද්ද කරන්න ඕන තරම් සද්ද කරපොදින් අපිට ආනන්ද වේදනාවට දරන්න පුළුවන්. නොදැරිය යන්නේ නැති කරන්න බෑ. අපි කායික වේදනාවක් දන්නේ නැහැ. ඒක හිතවිලි ආවට ඒක මේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මොහයක තදබල පණිවිඩයක් නැත්තම් කොහොම නිකන් ගණන් ගන්න නැතුව යන්නේ තමයි ඒක තමයි අර ඉස්සර කිව්වේ යෝ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා. ඇත්තට මේ සංඥා නෙවෙයි. සංඥාත් අපෙන් ඇති වෙන ප්‍රතික්‍රියා තියෙනවානේ. මේ ඔල්ලෝගේ ශබ්ද හොඳ නැහැ, වේදනාව හොඳ නැහැ කියලා. අන්නේ ප්‍රතික්‍රියා දැනගෙන ඒ ප්‍රතික්‍රියාව මගේ කියන්න එපා. ඒක මේ බොඩි නොලෙජ් එකෙන් එන එකක්. අයිතිවාසිකම් කියන්නේ නැතුව ඒ ඒ ඔලොග්ගුව ඇඟේ දාගන්න නැතුව ගියා නම් හැබැයි හොයි කියන තරම් ලේසි නෑ. මොකද හේතුව යම් කර්ම දෝෂයක් ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තා ඒක ආයන පීරි ගන්නවා වගේ ඒ කියන්නේ ඔය රහස් පොලිසිය හොරෙක් අල්ලගත්තට පස්සේ ඒගොල්ලන්ට පොලිසියට උනත් හොරෙක් අල්ලගත්තට පස්සේ කට උත්තරේ ගන්න මොන විදිහකම වද දෙන්නේ බෑ. වද දුන්නොත් උසාවිය යනවා. ඉතින් මේ මිනිස්සු කරන්නේ මිනිහ අල්ලලා බැඳලා අත් දෙකයි කකුල් දෙකයි මෙතන තියෙනවා කූ සීතල හුලන් දානවා. මොකක්වත් වෙන තියන්නේ. වැදිලා වැදිලා වැදිලා වැල්ල මැරලා යන තරමට අමාරුයි. ඒ නැත්නම් නාය ළඟ මෙතන තියෙන පුංචි ඉහිරක් කුලම් පාරක් වදයක් විතරයි තියෙන්නේ. ඉන්න බැරුව මනුස්සයන් මැරෙන තරමට යනවා. පුංචි දෙයක්. තුවාලෙකුත් නැහැ. අයින් කරවලට අහු වෙන්නෙත් නැහැ. වද දුන්නා කියලා අහු වෙන්නෙත් නැහැ. බේරන්නේ. ඉතින් ඒ වගේ මේ මේ සමහර වෙලාවට මේ අර තාම සුනි තුනි දේවල් පවා ඇවිල්ලා අපිට කරදර කරනවා. ඉතින් ඒක ඇත්තටම අපි අර බාහිර වස්තුවට මේ කරදර කරන්නේ ඔල්ලෝසුයි කියන පැත්තට ගිය ගමන් ප්‍රශ්න කරනවා. හිතා ගන්න කියන මේ ඔල්ලෝසුව කරදර කරගන්නේ මගේ හිත ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ චිත්තජය උතුජය කම්මජය වශයෙන් බලනකොට මේ වෙස්ට් එකේ එක්කෙනෙක් ක්ලියර් කියන ඇත්ත වශයෙන්ම ශබ්ද අපට කරදර කරන්නේ අපි තමයි ශබ්දයට කරදර කරන්නේ. අහකන ශබ්ද වලට අපි තමයි කරදර කරන්නේ. ඒක නිසා පොසිෂන් එක මාරු කරන එක හොඳයි. නමුත් මතක තියාගන්න කොත්තන ගියත් යන යන තැන තමයි කර්මානුකූලව ඒ දෙන්න තියෙන කරදරේ වෙනවා ඒක හොඳම දේ තමයි ඒක අහුවෙච්ච වෙලාවේ ගෙවම් කරන එක. ඒකට හැදිලා ඒකට පුරුදු වෙලා ඒකට විශ්ීමේ ශක්තිය අරගන්න එක හුඟක් කරන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධේ විඥාන ස්කන්ධේ ප්‍රධාන වනමුත් ඒ පෙළ ගැසීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන ලෙස අන්තිමට ගත වෙන්නේ මන්ද? මුලින්ම ඇතිවන්නේ විඥාන ස්කන්ධේ නේද? මේක ඒ වුණාට මේක සර්වඥාසේ පෙන්ලා තියෙන භාවනා කරනකොට රූපෙන් අල්ලන්න ලේසි. රූපෙන් අල්ලපේකට වේදනාව අල්ලන්න ලේසි. වේදනාවේ සංඥාට පුළුවන් සංඥාවේ සංස්කාර පුළුවන් සංස්කාර විඥානවට ඉතාමත්ම ක්‍රමවේදයක් ප්‍රේණ්‍ය වෙච්ච ඉඳුරන් ඔක්කොම තිබුණොත් විතරයි විඥානයට පාර දෙන්න පුළුවන්. අනිත් වෙලෙන් කරන්න එකට අවශ්‍ය කරන සන්නාහ සම්බන්ධ වීම, උපකරණ ආයුධ සකස් කිරීම ඒක නිසා ඔය පසුගිය රීටි දෙකකින් වගේ කතා කරන්න සිද්ධ වුණා. ඒකෙදී නිදර්ශනයක් වශයෙන් ඉබුරුම සංස් කියනවා විඥානය කියලා කියන්නේ විශාල මාසියාවගේ උපරකල්ලියක ප්‍රධාන මහවරක්. එයා කවදාකවත් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නුවත් ඒ මහමිනියා පෙන්වන්නේ බෙල්ලෙන් අර මේ හරිය විතරයි පෙන්වන්නේ මූණ පෙන්වන්නේ. ඔය පූසෙක් අතක ගා වගේ ඉන්නවා. බෝඩ් එකේ ඉන්නවා. ඊගාට ඒ බෝඩ් එක ඇරෙත් තව ඉන්න මිනිස්සු ඒකෙත් ගිහිල්ලා අන්තිමට ඇත්තටම හොරකම් කරන්නේ එදාට කුලියට ගත්ත මිනිහා. ඒ මිනිස්සු කොච්චර ඇල්ලුවත් උපදෙස් දෙන්න මිනිහා අල්ලන්න බෑ. උපදෙස් දෙන්න මිනිස්සු කොච්චර ඇල්ලුවත් ඩිරෙක්ට් බෝඩ් එක අල්ලන්න බෑ. ඩිරෙක්ට් බෝඩ් එක දන්නේ නැහැ ඉස්සරහින් කවුද කියලා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. නමුත් වෙන ක්‍රමයක් නැති නිසා අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඉන්න ඕනේ. අර මහ හොරා අල්ලන. අල්ලලා බලනකොට මහ හොරා කියන්නේ පොලිසිය ලොක්කක්. අනේ එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. ඌ තමයි ඔක්කොම වැඩේ කරන්නේ. අල්ලන්න ඕනේ අල්ලන්න ඕනේ මූ පොලිසිය ලොක්ක කියලා දැනගත්ත දවසේ රට්ටු දැනගන්නවා අපි ඉන්නේ කාගේ දේශපාලනඥයන් කියන්නේ මොන තරම් අපිට අනුකම්පා කරන කෙනෙක්ද කියලා. මහා ඔය ඔක්කොම හොරකල්ලි වල ඉන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කේ. කිසිම විහිළුවක් නැත්තේ නෑ. උන් දන්න ඔක්කොම ඒගොල්ලයි පාර්ලිමේන්තුවේ විවත්ත හදන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මේව හදාගෙන වැඩි වෙනවා. ඉතින් අපි හිතනවා ඒගොල්ලෝ තමයි අපිට ආරසාව සලසා දෙන අනේ අපි බිවන ආදායම් පද්දේ සෑහෙන වැඩක් කරලා දෙනවා අපිට. අපිට හරියට ආරසාව දෙනවායි කියලා අල්ලගෙන විඥානයත් ඒ වගේම ඒක අල්ලන්න බෑ අර ඉදිරියට කුඩියට ගන්න මිනිස්සු අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා මුලට මුලට යන්නේ. ඒක ඒ මුලින්ම රූප වෙන්නන්නේ භාවනා කිරීමේදී වෙරිෆයිබිලිටි කියලා කියන්නේ අල්ලලා බලලා මේ ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව ගොඩක්ම තියෙන රූපවල. ඒකෙන් සතිය සමාධිය වඩලා ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙච්ච සතියේ සමාධි වේදනා දැනගෙන වේදනා සංඥා සංකාර විඥාන ක්‍රමයෙන් තමයි බරපතලම සූක්ෂමදී මේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඒකයි මේ භාවනාවේදී අනිත් පැත්තරව විඳලා ස්වාමීන් වහන්සේගෙන් අසනුවේ කිං සත්‍ය ගවේෂී කිං ධම්ම ගවේෂී ලෙසින් අපිට සෙව්වෙමි. කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ මුණ ගැසුනේ මෙතනදී. අපි සිව්ව මැණික හමු වුණා ස්වාමින් වහන්සේ උපදැමීමට කරනවා සිරිනා ජීවිතයේ දවසේ පැය 24ක් පුරාවට කෙසේ පිළිපදියක පහදා දෙනුමේ ඉල්ලන අතර ඔබ වහන්සේගේ මාසිකවරක් කොළඹ දේශනා හා භාවනා වැඩමුළු සඳහා වැඩම කරන දිනයක් හා වේලාවන් සඳහන් කරන ලෙස මේ පෙරටුව ඉල්ලා සිටිමු. මේකදී පැය 24ක් පුරාවට එදිනා ජීවිතයේ ඔපමට්ටම් කරන්න නම් පැය 24ම සතියින් ඉන්න එකයි තියෙන්නේ. එච්චර එකම මේ ඉල්ලීමයි තියෙන්නේ. එකම අභියෝගයයි තියෙන්නේ. එකම අභ්‍යාසයයි තියෙන්නේ. අදිෂ්ඨාන කරන්න කියනවා පැය 24ම ඉන්න එදාට තේරෙයි එහෙම ඉන්න බෑ කියලා. මොකින්ද බැරි වුණාට අදිෂ්ඨාන කරන්න කරන්න කරන්න මුළු ප්‍රදේශය ඉන්න පුළුවන් ප්‍රමාණය මේක නැති කියලා තේරුම් ගන්න පුළුවන්. ඒතර කොළඹ වැඩමුළු සඳහා වැඩම කරන දින වේලාවන් මට මම බලගත් ඇත්තේ නැහැ. ඒක නිසා මම හිතන්නේ මේ මාසේ නම් 29 දම්රිවියකට යනවා. ඒ දාට ගියාට පස්සේ ඒ ගිහිල්ලා ඒක එතන ඒගොල්ලෝ දින කාලසටහන හදලා තියෙනවා. එදා මහවස මේ හේෂාලගේ විතර යනවා. ඉතින් ඒ ටික තමයි මාත් ඇත්තටම කියනවා කාලසටහන එකක්වත් මගේ ඔළුවේ තියාගන්න. තියාගෙන මට කරන්න බෑ. රිට්‍රීට් එකට යනකොට නම් පිටරට ගියත් මම කාටවත් මම දන්නේ දවස් කීයක් තියෙනවද මොකද මට මොනවක්වත් ඕනේ. මට කරන්න තියෙන්නේ මේ වෙලාවට කරන ටික කරගෙන යනවා. මොකද මේ කාලසටහන අතර එක අඟලුවට බලන්න. ගොඩක් වෙලාවට දවස මොකද්ද, දිනේ මොකද්ද, මේ කිවිනේ දවසද කියන එක යන්නේ. මොකද හැම වෙලාවෙම රිට්‍රීට් එකම ඉන්නේ. ඕගොල්ලෝ මෙහෙන් ගියරවත් ඕගොල්ලෝ පාන් කනවා බටර් කනවා සීන් කනවා නම් අපිට මට උදේ ලෑන්ද වෙනකම්ම සතියමයි. දාලා අවුරුදු 365ම රිට්‍රීට්. කොයි එකේ කියලා බලන්න. කොහොමද මේ සංවිධානය කරන අය ඒවා ඉලි දක්වලා තියෙනවා ඒ නිසා පුළුවන් වෙලා වැඩ ගන්න කැතියි. භාවනා සඳහා කාලය යොදමින් ක්‍රමයෙන් භාවනා පුහුණුව ලබන විට නිදා ගැනීම සඳහා අවශ්‍ය වන කාලය අඩු වී යන්නේද පැය 24 පැය 4ක පමණ කාලයක් නිින්ද ප්‍රමාණවත් වේයි හැඟෙන අතර දවල් කාලයේද නිදිමතක් නොදැන මේ භාවනා පුහුණුව නිසා සිදුවන්නක්ද වෙන්න පුළුවන් නමුත් ඒක සඳහන් කරලා තියෙනවා ඒ භාවනාව හොඳට Taman යනවා තේරෙනවා නම් කෑම නෑම නිින්ද සහ අසුරු කරන පුද්ගලයන් වෙනස් කරන්න බෑ. ඒක ඒ තාලෙටම යනවා. එතකොට තමයි අර භාවනාව අල්ලගෙන යන්නේ. අපි ඒ වෙලාවේ ඉඳපු ගමන් කෑම වෙනස් කරගන්න ගියොත් නෑම කන්හාන වෙලාව වෙනස් කෙරුවොත් නිින්ද වෙලාව වෙනස් කෙරුවොත් අසුරු කරන වෙනස් කෙරුවොත් අර භාවනාවේ එකලස කැඩෙනවා. නිසා භාවනා යනවා තේරෙනවා නම් ඒ පරිසර සාධක එහෙමම ඒවා ටික ටික තමයි වෙනස් කරන්න වෙන්නේ. දායකට පැය භාගයක් හමාරක් වෙනස් කරන මිසක එක සැරේ වෙනස් කරන්න හොඳ නැහැ. නමුත් එimhe මේ ලොකු සංසීන කාලේ ලොකු සංසී කියන්නේ සතියෙන් නම් කටයුතු කරන්නේ හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙයි. හිත විස්්‍රාම වෙච්චාම වෙනම නිදා ගන්නවා කියලා දෙයක් අවශ්‍ය නැහැ. නිදාගෙන ගියා, නින්දර ගියත් හිත තියෙන බොහෝ විට මේ මානසිකාරයක ඒ වුණත් කය විස්්‍රාම වෙනවා. උදේ වෙනකොට එච්චර මේ කඩේතු ගතියක් දැනෙන්නේ නැහැ. නැගිටින්න පුළුවන් ගැතිය තියෙනවා. ඒක මේ බුදුජානකයන් සඳහන් කරන සුප්පබුද්ධං පබුද්ධං පබුච්ඡanti සදාගෝතම සාවකා තේසන් දිවාත රච්චෝච නිච්ඡම් බුද්ධ ගතාස. නිතරම බුදුරජාන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් සතියෙන් බුද්ධ කතා සතියෙන් ගත කරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ සුප්පබුද්ධං පබුච්ඡanti ප්‍රභු මනා ප්‍රබෝධයෙන් උදේපාන්දර පිළිදෙනවා. සුප්පබුද්ධං පබුච්ඡanti සදාගෝතම සාවකා ගෞතම ශාවකෝ කෙනා තේසන් දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති. එයාගේ උදේ දවල් රාත්‍රී කොයි වෙලාවෙත් මේ බුදුරජාණන්සේ කියාපු දේවල් අනුව පවතින සතිය තමයි තියෙන්නේ. කෞරේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ අඟුලිමාට නවතින්න කිව්වක් නේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අපිට මම දැන් මෙතන ලෙසින් නැවතුනේ. මේ ඒ මඟ යමින් සබ්බ සංකාර සමතෝ මට්ටමට පැමිණීම සඳහා හුස්ම රැල්ල ටිකෙන් ටික විටින් විට නිරුද්ධ වීමද අද්දුටුයි කියනවා. ඒත් හිමිනි නැවත මහා කාලගෝටයක් වූ නගරයට අපි නගන අපි අපි දැන් කොතනද වත් නොදන්නා තත්වයකපත් වූ පත්ව මහත් වූ හටනකන මහත් වූ සංවේගයෙන් දියත් කිරීම සිදුවේ. ඔබ වහන්සේගේ සානුකම්පික අවධානය අප සමවිත යොමු කර සාමාන්‍ය ජීවිත සත්‍ය දියත් කිරීමේදී මේ ලබාගත් මායන්ගේ දායාදේ රැකගෙන ඒ සිදු කරන්නේ කෙසේද කුමන ප්‍රතිපදාවක් ඔසේද යන පහදා දෙන්න. ඉතින් මේකදී දෙපැත්ත පෙන්ලා දුන්නාට පස්සේ දැන් අපි එකම දැන හිටියා අපි දැන් කොතනද කියලා දන්නේ නැත්නම් කිඳලා අඩු ගානේ කැලේකට ඇවිල්ලා මම දැන් මෙතන දැනගත්තා කියන එක කරදරයක් වුණාද කියන එකයි මට දැනගන්න. ඒක ප්‍රශ්නයක්ද? එකම වැත්තක් දකපු එකක් දෙකම දැක්කට පස්සේ ඒ දෙක දෙවැනි විකල්පය දැකීම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන උත්තරයක් ලැබෙනවා කියන්නේ. තියෙන්නේ දැන් ඉස්සර වෙලේ දෙපැත්තක් දානවා ඒ අනුව එකතරේ යන්න බෑ. අපේ කෝටි ගණනක් ගෙනාවු කෙලස් පාර එකපාරක් කරන්න බෑ. අඩු ගානේ දැන් දන්නවා මෙහෙමයි කරන්න ඕනේ කියලා දැන් කලබල වෙන්නේ නැතුව ඒ ලැබිච්ච උත්තරේ නැත්නම් ලැබිච්ච මේ ගැලවුම් මාර්ගයේ ඉක්මන් වෙන්න යන්න බෑ. කලබල වෙන්න යන්න බෑ. කලබල වුණොත් අපි මේ කෙලස් කියන එක අනුසක්ෂේරෝ ලක් කරගන්නවා. මාර බලවේග කියන අලුතක් සිරුලක් කරනවා. වගේ හිමීට හිමීට රත්තරනේ මලාව ඉන්නා වගේ ටික ටික ගැලවෙන්න ආරම්භ ඒ ඒ වැඩේ යන්න අරින්න කුටි කුටි ගලවන්න ගියොත් ලොකු වැඩ කරන්න ගියොත් අවුලක් කරනවා. ඒක නිසා තාමත් මම හිතන්නේ ඒ පිටේ හොඳ උදාහරණ දෙන්න පුළුවන් වෙයි කියලා. හන්දර ගිය රොකට් එකක් පළවෙනි හැතැම්ම 6 එළියට ගන්න මුළු ගමනින් යන මුළු ගමන සඳහා යන ඉන්ද්‍රණයෙන් 186ක් පත්තු කරන්නේ. ඒ පළවෙනි හැතැම්ම හය උස්සන්නේ. ඒ තරම්ම කෙලින්ම ගුරුත්වාකර්ෂණ විරුද්ධ උඩට නැක්කනවා. ඉතින් ඒක තමයි ගමනේම දුෂ්කරම අධික වැඩ අමාරුම වැඩේ කියලා කියන්නේ. නමුත් විද්‍යාඥයෙක්ගෙන් අහුවොත් අමාරුම වැඩේ තමයි ගිහිල්ලා ආපහු ඇතුළට එන වෙලාව. ඇතුළට එන වෙලාවේදී ඊටාත්ම හැතැම්ම හයකට විතර උඩ බොහොම තුනී වාත ධාරාවක් තියෙන්නේ. ඒ වාත දහරාට රොකට් එක කිලිම වැදුව සම්පූර්ණ පුපුරලා දිනවා. ඒ තරම්ම මේ වාතයේ මේ තරවීමක් ඇති කරනවා. පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව ගියොත් වැඩි වැඩි වැඩි වැඩි යනවා ඇතුළට යන්නේ. ගෙම්බන් ගහ. ඒක අවකාශයේ විසි කරනවා. සමාන්තරව ගියොත්. අංශක 6ක් එනකම් එහෙම හරියටම සල්තමන්ද අංශ 5කට බස්සකම් මේක වැඩි වැඩි වැඩි වැඩි යන්න හදන කවදාකවත් ඇතුල් වෙන්නේ නැහැ. 6කට වැඩි වෙච්ච ගමන් බොපරන. හරියට අංශ 5ට ඇතුල් කරන්නේ. එතකොට ඒ කියන්නේ පොළොවට මෙහෙම නෙවෙයි එන්නේ පොළොව වටේ ගාන කරකෝ කරකෝ කරකෝ කරකෝ තමයි අර ගැඹුරු වාත ධාරාවට යන්නේ. ඇතුළට එනකොට මේ රොකට් එක මේ වායු ධාරාවට ඇතුල් කරනකොට අංශක 6.46ට කියන 100 වෙනි දශම ස්ථානට කැලිබ්‍රේට් කරුවේ නැත්නම් පිච්චෙනවා පොකට. ඒතියෙදි පිටකට පිච්චෙනවා. ඒජේදි පිට අරගෙන යන හල් එක පිච්චෙනවා. ඒ නිසා අපි මේ ගිහිගේ අතාරණක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අතාරලා ආයේ ගිහිකට යන දවසේ පිච්චෙනවා. හරියට ඇන්ගල් එකට දැස්වේ නැත්නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා අපි බම්ප් ගහලා එනවා. කෙලින්ම ගහලා ගියොත් ඔක්කොම මේ වෙලාවට භාවනා කරන්න ඕනේ ටෙලිවිෂන් වහන්න ඕනේ කිව්වොත් ගිනි ගත්ත තත්ත්වය. ඇඟට තේරෙන්නේ නැති විදිහට අංශකහයට ඇතුල් කරලා ඊට කපාගෙන කපාගෙන බයින් එකයි. අපිට තියෙන මේක එළියට යන්නේ කමාරුයි කියලා. ඒකට ලියවිච්ච ක්ලාසික් පොත් දෙකක් තියෙනවා. එකක් තමයි Jonathan Livingston Seagull John Buck කියන මාසේ ලියලා තිනවා ඇඟේ මයිල් කෙලින් ඒවා මේ මනුස්සයා විස්තර කරන හැටි. අනිත් එක ඔය මේ මේ නීච්චේදී හොදක් තියෙනවා තස්පීක් සරතුස්රා කියලා සරතුස්රා කියන මනුස්සයා නැවතත් මාළු මාකට් එකට යන හැටි කතාවක් දෙන්න තියෙනවා කැලේක භාවනා කරලා ආය මාළු මාකට් එකට යන හැටි ඉරිද පොළට යන හැටි කතාවක් දෙනවා මේක කපාගෙන බයි නැටි දින්දා ජීවිතේ සම්බන්ධ නැහැ එච්චර ලස්සන ක්ලාසික එච්චර ලස්සන ඊස්තටික් ලියමන ඉතිහාසෙ නෑ ඒක නිකන් කියෝලා කරන්න බෑ ලස්ස ඒක තියෙන ක්‍රමයක් අපි නැවතත් භාවනා නොකරනනම් අතට යනකොට අතට යනකොට ආය මොකුත් නැහැ ඇඟට නොදැනින්ද මොනම විදියකින් කියාපෑමකින් තොරව හිමීට බස්සන්න ඕනේ නිකන් ප්‍රත්‍යක්ෂ බියකින් බටර් කැල්ල කපනවා වගේ විශාල කලාවක් ඒක. ඒකේ භයානකම තේරෙන බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ බණනු කියන්න කතාවයි. නැගී තියෙන කරා බණනු කියන්නේ. කියලා වැඩක් නැහැ කිසි කෙනෙක් ක්ලාස් දෙන්නේ. ඊට පස්සේ තමයි ආරාධනාවක් ඇවිල්ලා සලකා බලලා දුවිලි අඩු කෙනෙක් ඇහි දුවිලි අඩු කෙනෙක් බලලා ඒගොල්ලන් කියන්නම් කියලා දවස් සුමාන 7ක් පයින් ගිහලා තියෙනවා. පයින් ගිහලා තමයි පස්සක බානුන් හම්බුනේ ඒ දකුණටම කිව්වේ මොකද්ද? ඔය එන්නේ අපේ සැලකුම් ගන්න. ඔය ආක්‍ය වංශේ වට හැමදාම වැඩ කාරයෝනේ. ඔය එන්නේ අපි ලව දරදියක් දන්න එක එක යන්න එපා ඉස්සරහ. එක එක කකුල් දෙක හොදන්න. කැමති නම් ඇවිල්ලා වාඩි වෙලා ඉඳගත්තා වගේ කියලා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්න ගිය මිනිස්සු පස් දෙනාම බුදුහාමුදුරුවෝ විරුද්ධව කතා කරා. ඊට පස්සේ අවුරුදු 7කට පස්සේ කිඹුල්පුර කිඹුලත්පුරයට ගියාට පස්සේ එකම වැඩිහිටි සාක්ෂි එක්කත් ආවේ නැහැ ඉස්සරහට වඳින්න වෙයි කියලා. බාලයෝ ටික ඉස්සරහට දාලා පැත්තකට. කිසි කෙනෙක් ආයෙත්. අශ්‍රි බුදුරජාණන්සේ පළවෙනි වතාවට ජීවිතේ ඉදිරිපත් යහට අපව කුපුරු ඇස්සා. කැමති කෙනෙක් දෙමෙන්න කැමති කෙනෙක් නොත බෙන්නේ. එදාට තමයි තේරෙන්නේ ගෝලෙ මේ තමන්ගේ සාහලේ නෑ ඉන්න හරි අවබෝධය ලැබලා තියෙනවා කියලා. ඒ නිසා යේසුස් වහන්සේ කියලා කියනවා සාන්තුරේ කවදාකවත් ගමේදී බබලන්නේ කියලා. ගමේ මිනිහා ගණන් ගන්න ඕක ගස් පිටි කඩපු එක ඕක කවුද කරන්නේ? ඔය අපි ඕක ගණන් ගන්න කියලා කවදාකවත් ගණන් ගන්න. ඒ නිසා ඒ කලාව දැනගෙන තමයි දැනගන්න ඕනේ අපි මේ භාවනා කරන්නේ කාටවත් කියාපාන්නක්. කාගවත් සැලකුවා ලබන්නේ අපේ වැඩේ නිසා කාටවත් කරදරයක් නොවේවා කියලා ඒකට ගැළපෙන කාට යනවා කියන එක ඇත්තටම මොකද්ද කියන්නේ මේ ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි. නමුත් මේක විද්‍යාවක් නෑ කලාවක් තියෙනවා. ආපහු ගිහිල්ලා ඒ පිරිසත් එක්ක නැවත මූ වෙලා ගැළපිලා ඉන්නකොට ඒගොල්ලන්ගේ නරක අපේ ගෑවෙන්නේත් නැතුව අපේ තියෙන දේවල් පෙන්වන්නෙත් නැතුව ගත කරනවා කියන එකට එකම දේ නිහතමානීකම් කියනවා. මමත් උතන තමයි හිටියේ. මට එන මහාන් තත්කමක් ඇත්තේ නෑ. නමුත් දැන් එතන හිටියා කියලා මම ගිහිල්ලා ඒ කුණු ගා ගන්නත් බෑ. ඒ නිසා ඒ සම්බන්ධතාවයේදී මේ පුදුම මේ సౌందర్యාත්මකව පුදුම කලාවකට වැඩ කරන්නේ. ඒක තමයි අද හුඟක් වෙලා තියෙන්නේ අර මේ කියා බලනවා. අපි භාවනා කරනවා අපි මේ මගුණවන්තයි අපි දිල්ලන්තයි ඒකේ පෙන්වන්න පටන් අරගත්තට පස්සේ අර රොකට් එක ඇතුළට එන උට වගේ වැඳිලා ගිනි ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකෙදී මේ ඊ타මත්ව නිහතමානීව ධර්ම ගෞරවයෙන් තෝ කටයුතු කරනවා නම් ලේසි නෑ ඒක අනිවාර්යයෙන්ම යම් ප්‍රමාණයක් Taman මේ කොච්චර කරුවත් අර රොකට් එකේ පිට කට පිච්චෙනවා වගේ තේරෙනවා මේ අපි කරපු පින්වල තියෙන ප්‍රධානම දේ කල්යනා මිත්‍ර ආශ්‍රය නෙවෙයි පාප මිත්‍රයන්ගෙන් වෙන්නේ. පළවෙනිම දේ තමයි අසේවනාච බාලන. ඊට පස්සේ තමයි පණිතානන්ත සේවන ලැබෙන්නේ. අසේවනාච බාලන දන්නේ නැතුව පණිතානන්ත සේවන කරන්න බෑ. අසේවනාච බාලන කියලා කියන්නේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා කියලා මතක තියාගන්න. බල්ලොත් එක බුදියලා මැක්කො නැතුව නැගිටින්න බෑ. ඉන් එක හිටියොත් මැක්කොම ගන්න. ඉතින් ඒක නිසා ඉතන නොකර බැරිකමට කරන මිස හැකිතාක් ඉක්මනට කයින් කරගන්නවා කියන එක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි අපේ දෝෂයක්. එතකොට අපිට හම් වෙන ඉඩ තුන ලැබෙන්නේ කල්යනා මිත්‍රෝ. ස්වාමීන් වහන්සේ යාවකාලික කාලය තුල සහ යාමකාලික කාලය තුල ගත හැකි පාන වර්ග වෙනස් වෙනස් වන්නේද නැතිද? මෙන්න යාමකාලික කාලය තුල තැඹිලි වතුර කැපලන්නේ නැතිද? මේ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න තවද නොදැනුවත්කම යම් පාණයක් යාම කාලී කාලය තුළ ගැනීම හේතුවෙන් විකාල භෝජනේ වැලකීමේ ශික්ෂාපදේ කැඩුවා වේද විකාල භෝජන ශික්ෂාපදේ විතරයි සචේතනික අචේතනික කොහොම කරත් කැඩෙනවා ඒක නිසා මේ මේක ලයිස්තු ගත කරනකොට එක එක නිකායවල වල එක එක ගුරුකුල වල විවිධ විද මත තියෙනවා ඒක නිසා හොඳම දේ තමයි ඒක පිළිබඳව පූර්ණ සර්වභෞම ඔක්කොම දැනගන්න වෙලාවක් එන්නේ අපට. ඒක හරීම වෙනස් වෙනවා මොකද එක එක මේ ගුරුකුල අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒ තමන් වැඩ කරන තැන හැටියට කරන එකයි තියෙන්නේ යාවකාලික යාමකාලික කියන එකේ අදහස් කරන්නේ උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නයේ දක්වා ආහාර සඳහා කාලේ මධ්‍යහ්නයේ ඉඳලා පහුවෙන්ද අරුණ දක්වා අපි ඔය ගිලම්පස කියන එකට අෂ්ටපාන පාවිච්චි කරනවා. ඒ කාලය තුල මේ ලංකාව වගේ රටවල් වල තැඹිලි වතුර කිරි ඊවල දේවල් පාවිච්චි කරන්නේ ආහාර ගන්න වැටෙන නිසා. අනික ඒවා මේ සාමාන්‍ය සම්මුදල් කුල කියනවනම් අෂ්ටපාන තමයි පාවිච්චි කරන්න බෑ. අෂ්ටපාන කියන්නේ මොනවද කියන එකත් pāli වචන තිබුණාට සිංහල අර්ථය වෙනස්. අම්බු ජම්බ චෝච බෝංශ මුත්තික කාර්ෂික ඔබ නමක් දෙන ඒවට සිංහල නම් වශයෙන් ගන්නකොට එක එක කන එක එක නම් කියනවා. ඒ නිසා මේක මේ බලන්න අමාරුයි පුළුවන් තරම් කරන්න තියෙන්නේ මේ හැක හිතෙනවා නම් නොකර නිකන් ඉන්න එක තමයි. එහෙම නැතුව මේ කණ්ඩක සූත්‍රයේ ඒක කට බලන්න කරා. ඒ නිසා මේ මේක මේ මේ මේ විදිහට කියුව ඇහුවට සංඥාවන්තලා කවදාකවත් අහන්නේ ඇකිත ආදු නැන්දාට කාලා බීලා රැට කෑ රැට කෑවට අපතන මොනක් පව් සිද්ධ වෙනවා කියලා ඔය බණ කීක ටිකක් කියනවා. අර ආමුගෙක් යනකොට උපාසක මහත්තයෙක් කනවලු. ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එන්න ආත තෙල්ලිය කෑම කන්න කිව්වා. මේ කවුද ගැලපෙන්නේ නැහනේ. එහෙම කොහෙද බක්කලා කවුද අපාය ගියා කියලා පොතපල් ලියලා තියෙනවද කියලා. ඒක පොඩි පාන ගැන කතාවක් වань. ඕක කතා කරොත් එහෙම මේ මේ වික්ෂ සමාජයේ බෙල්ල ගලවලා යනවා. ඒක තමයි කතා නොකර ඉන්න කියන එක නෙමෙයි තියෙන්නේ. උදේ සෑහෙන විස්තරයක් අත්තට මෙයා මේ පොයේ දිනේ කියන පොතේ රේරුකාන් සාංශ විස්තර කරලා තියෙනවා. සාමාන්‍ය දල අදහසක්. උදේට මතක තියන්න 100ක් අනිදා. මාර්ගඵල ලැබීමට නිර්මාංශ වීම අත්‍යවශ්‍යද පාදා දෙන්නේ. මේකක් කියන්න තියෙන අවශ්‍ය නැහැ. මොකද සරුවචන් ආශ්‍රිත මස් මාංශ වන්දලා තියෙනවා. රහතන් වහන්සේලාත් වන්දලා තියෙනවා. ඉතින් ඒක මේ මෑත කාලෙදී එහෙම නැව පස්සේ කරපු ආරේ මේ කියලා කතා පවත්වලා තියෙනවා. නමුත් විනය පිටකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා සංඝයා වහන්සේලාට මස් මාංශ පූජා කිරීම ප්‍රණීත භෝජනයකට වැටෙනවා. ලෞසස් දානයකට වැටෙනවා කියන්නේ. විච්ඡොකට මච්චෝ මංසං කීරන් දදී මස් මාංශ කිරි දී කිරි පූජා කරනවා නම් ඒක භික්ෂුවකට උසස් දානයක් වෙනවා ප්‍රණීත දානයක් වෙනවා භික්ෂුවකට කියලා කියන කවදාකවත් ඉල්ලලා බලන්න එපා ගියන්න බරක් වෙනවා කියලා. ඒ නිසා ඒව බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඊට සංසිඳම ලස්සනම ඕක කියලා කියන්නේ Taman කෙලෙසෙන්නේ කටෙන් ඇතුළට දේ නෙවෙයි කටින් පිට වෙන දේ කියලා. දැන් වචන ගැන පරිස්සම් වෙන්න. වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ කටෙන් පිට වෙන දේ. ඇසුරු වෙන දෙන්නේ මේක. සර්වඥයන් සඳහන් කළා කියනවා ආහාරයේ මනුෂ්‍යය පිරිසිදුවක් හෝ කෙලසීමක් වෙන්නේ නැහැ කියලා. පිරිසිදුවක් හෝ කෙලසීමක් වෙන ප්‍රතිපදාවෙන් විතරයි. මොන පිරිසිදු ආහාර ගත්තත් නිවන් දකින්නවා කියලා හෝ අපිරිසිදු ආහාර ගත්තයි කියලා නිවන් වලකිනවා කියන එකක් නෙවෙයි. තමගේ ප්‍රතිපදාවෙන් ඒ දක්වන ආකල්පමතින් තමයි වෙනස් වෙන්නේ. විපස්සනා භාවනාවට පිරිසිදු වශයෙන් සමථ භාවනාව උපකාරී වේද සමතේදී ධ්‍යාන 1 2 3 4 දෙසා පිනුදුවාට ඒ தත්ත්වයන්ටපත් වීමෙන් පසුවද අපේ විදර්ශනාට යොමුවන්නේ අප නොදැනුවත්වම උභාංශික යාදෙන මග යන විට ධ්‍යාන අවස්ථා පසුවෙමින්ද යන්නේ විතර මේ ධ්‍යාන මේ මේ විදිහට මේක විස්තර කරත හැකි පැහැදිලි කර ගන්නවා නම් සමතය තියෙනවා විපස්සනා සමාධිය කියන එක තියෙනවා සමත සමාධි විපස්සනා සමාධිය. ඉතින් මේ දෙකෙන් කොයි එකෙන් හෝ සමාධිය අවශ්‍යයි. සමත සමාධිය යන ගමන මේ වගේ ස්ට්‍රැටිෆයි කරලා තියෙනවා. මේක පළවෙනි ධානය ආදි වශයෙන් නම් කරලා අර්ධ කරලා තියෙනවා. විපස්සනා සමාධිය එහෙම නැහැ. විපස්සනා සමාධිය පරිණාමයක් තියෙනවා විපරිණාමයක් තියෙනවා. නමුත් මේ පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතර ධානය වශයෙන් නැහැ. නමුත් ඒකකේ සමාන්තර ගතියක් තියෙනවා. ඒක නිසා ඒක යට තියෙන සමාධියට උපකාර වෙන ඊට යට තියෙන සතිය වඩනවා නම් එයා ඕන විදිහට ඒ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් අවශ්‍ය සමාධිය වඩාගෙන යනවා ඒක නිසා සමත යානික ක්‍රමෙමුත් විපස්සනා යානික ක්‍රමෙමුත් දෙකෙම මේ භාවනා වැඩෙන්න පුළුවන් අවශ්‍ය වෙලා තියෙන ඉදිරියටපත් වෙන දේ නිරවුල්ව Tamanට දැක ගන්න තරම් හිතේ එකලසක් තියෙනවා නම් ඒක අදහමින් අනිකයි කරන්නේ කරු ස්වාමීන් වහන්සේ චරිතවලට ගැලපෙන භාවනා ක්‍රමයේ Taman විසින්ම තෝරාගන්නේ කියලාද? ඇත්තටම එහෙම ඒ විසුද්ධි මාර්ගය වගේ පෙන්වන්න ගියාට ස්ථිරව සාරවම නියත වශයෙන් නොසලින චරිත නැවත් සමානලාට කාලෙන් කාලට වෙනස් වෙනවා. කෙසේ නමුත් චරිතය හඳුනා ගැනීම සඳහා ලේසිම ක්‍රමය තමයි ආනාපාන සති භාවනා කරනකොට ආනාපාන සති භාවනා කැඩෙන්නේ මොකෙන්ද කියලා බලන්න. නිතරම හිත කැඩෙන්නේ භාවනා යනකොට ශබ්ද නිසාද වේදනා නිසාද හිතවිලි නිසාද ආදී වශයෙන් කියනකොට හිතවිලි බහුලව කැඩෙනවනම් අර විතක්ක චරිත කියලා කියන එක කල්පනා වැඩි වෙනවා. එතකොට කියහම වේදනා කායික දුක් වේදනා වැඩි වෙනවනම් ද්වේෂී චරිත නිසා වෙනවා. ශබ්ද නිසා වැඩිනවනම් ඒ ද්වේෂී චරිත වෙනවා. එතනින් කියහම නිතරම දේවල් පිළිබඳ ආශාව නිසා ආනපනසති කරගන්න බැන්නා රාග චරිත කියනවා. ඒ නිසා ආනාපානෙ නෙවෙයි චරිතය අහුවෙන්නේ. ආනාපානෙ කරගෙන යනකොට ඉදිරිපත් වෙන බාධා. ඒ නිසා බාධාවල් පිළිබඳ හොඳ සැලකිල්ලෙන් කතා කරන්න ඕනේ. බාධාවල් අකමකා දාන එක නෙවෙයි. මොකද්ද බාධාව කියලා. එතකොට මම කියන්නේ කවුද කියන එක ඒ ඉදිරිපත් වෙන බාධා අනුව තමයි තේරෙන්නේ. ඉසල් පළවෙනි වතාව. ඊට පස්සේ ඒ බාධාවල් ජය අරගෙන ආනාපානේ සංසිඳවලා හොඳට කාය සංස්කාර සංසිඳවලා පස්සේ චිත්ත සංස්කාර මත වෙනකොට ඊටත් යටමත් මේ තියෙන ඒ සංඥා වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් තවදුරටත් මේ චරිත ලක්ෂණ පේන්නේ තියෙනවා නමුත් ස්ථිර සාරාදාසක් ගන්න එපා. අහවලාට මේ චරිතම එක වෙනස් වෙන්නේ නැහැ කියලා එහෙම එකක් නෑ ඒක වෙනස් වෙන්නේ ඉති කියනවා. කෙසේ නමුත් මේකෙන් ගන්න තියෙන අදහස ආනාපාන සති භාවනා කරනකොට එන බාධාවෙන් ලොකු පණිවිඩයක් තියෙනවා. ලොකු මේ රෝග නිర్ణයක් කරන්න පුළුවන්. මම කවුද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා ඒක හරියට නිරවුල්ව කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් එනතන Tamanට ඒ ශබ්ද ඇහුනට වේදනාව වුණාට හිත නරක් වුණාට ඒක මම මාගේ කියාගන්නත් ඒක ප්‍රතික්‍රියාවකින් තොර බලන්න පුළුවන් නම් බලලාකට කියන තරමට වාර්තා කරන මට්ටමට ඒක වටිනාකම තේරුම් ගත්තොත් හරි ලේසි චර්චා කරන්න. සමත භාවනාවෙන් කෙලෙස් తాවකාලික කරපත් කිරීමයි එසේනම් සමතේ විදර්ශනාක් පෙරලා ගැනීම කරන්නේ කරන්නේ කිසිද පාඩාවක් නෑ. කිසිම ආනාපානසති භාවනාව අවබෝධ කර ගැනීමට එසේ නැත්නම් හසු කර ගැනීමට අපහසු නම් Tamanට පහසුවෙන් ග්‍රහණය කර හැකි භාවනා ක්‍රමයක් සක්මන් සමග කළාට වරදක් නැති උදාහරණ වශයෙන් සක්මණි ගනු කායගත සති භාවනාව වැඩි වීම. එතකොට මේකෙදි මම කියනවා මූලිකව මම කියපු වචනේ මම නැවත සිහිපත් කරනවා මේ සතිය ඉස්සර කරගෙන යනවා නම් ඔය සමතේද විදර්ශනාවද මොන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා සමිතියෙන් ගිහිල්ලා කොයිලාටද විපස්සනාට හරවන්නේ කියන එක වැදගත් නැති ප්‍රශ්නයක් කියලා මම කියන්නේ යෝගාවචර කරදරයක් නැතුව කරන්න නම් හැම වෙලාවෙම සතිපට්ඨානය වඩන්න. ඒකකොට ඔය ප්‍රශ්නේ ඉබේම සත්‍ය කරගන්න. අනිත් එක තමයි ඒ කියන්නේ ආනාපාන සති භාවන අවබෝධ කර ගැනීම නැත්නම් හසුරෙන්න අපහසු නම් ඇත්තටම කිසිම වෙලාවක මේ භාවනා වැඩමුළුවක මම පරිසංගන ආනාපාන සතිය අල්ලන්න යන්නේ. අල්ලන්න ගියොත් අමාරු වෙනවා. මතු වෙනවනම් ගන්න නැත්නම් ඊගාවට මතු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ආනාපාන සතිය අඹාගෙන යන්න එපා. අනුසතිය අල්ලගන්න යන්න ඒක හොඳට වාඩි වෙලා සමබර කරගෙන. ඒ වගේම ලිහිච්ඡ ස්වරූපේ මොකද්ද එන්නේ කියලා බලනවා මිසක් ආනාපානට යොමු කරවන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ ආරවුලක් ඇති වෙනවා. නිසා මේ කියන විදිහට හසු කර ගැනීමට උත්සාහ කළොත් නම් අහුවෙන්නේම නැහැ. ඒ නිසා වාඩිලා නිකන් බලනින්ද මම දැන් මෙතන කියලා ඒක මෙහිම කායගත සති භාවනාව හොඳද කියලා. ඉතින් කායගත සති කියන්නේ මොකක්ද දන්නේ? සර්වඥාහසේ කායගත සති යටතේ භාවනා 18ක් නම් කරලා තියෙනවා. මෙතන මේ කායගත සතිය කියන්නේ ආනාපාන සතියත් කායගත සතිය තමයි. ඒ නිසා මේ කියන කායගත සතිය මොකද්ද දන්නේ? ඒ නිසා මේ ආනාපාන සතිය ඉරියව් භාවනාව සම්පජඤ්ඤය ධාතු මනස්කාරය අසුසිනව සීවතිකේ තේරෙමැටේ කායගත සතිය. ඒ නිසා ඉඳගෙන මම දැන් මෙතන කිව්වත් ඒකත් කායගත සතිය තමයි. මේ නිසා අඹාගෙන යන්න එපා. ඒ විනුවට මේ කොත කොළේ කොතනක හරි ලියලා තියෙනවනම් මේ විවේකීව බලහිනකොට මොනවද තේන්නේ කියලා ඒකනම් උත්තර දෙන සුළු නිරීක්ෂණයක්. මේ ප්‍රශ්න වගේක් මේදී. නිකන් Taman වාඩි වෙලා ඉන්න මොනවද තේන්නේ? මොනවද ඉස්සතු වෙන්නේ? ඒක දිගියන්. කොයි එක වුණා සාධාරණයි. ඒක මේ පොතේ මේ කොළේ ලියවිලා නැහැ. මොකද මේ ප්‍රශ්න දිහා බලලා තියෙන්නේ අර නුහුරුතාවයට ආනපන සතිය අල්ල ගන්න කරන උත්සාහයක් වශයෙන් ඒක එතර අනුමත කරන්න බෑ. මාර්ගඵලයන් පත්වන්නේ පාරමිතා සම්පූර්ණ වීමෙන් පසුවද ගන්න පහදා දෙන්න. ඉතින් ඇත්තට මාර්ගඵලයන් සඳහා භාවනා කරන අයට නම් මේක වටිනවා. මේකේ තියෙන්නේ ඇත්ත ඇති ඇති අවබෝධ කිරීම විතරයි අපේ කරන්නේ. කිසිම මාර්ගඵලයන් ලැබුණා කියන නරකක් නෑ. නමුත් එහෙම මේ මොනවා කරන්නේ අපිට දැනට යම් ප්‍රමාණයක් සම්පූර්ණද ඒ ප්‍රමාණයත් එක්ක ඒ තියෙන සාධක ටිකත් එක්ක සත්‍ය වඩන. සත්‍ය වඩන යනකොට ওই ප්‍රශ්න මේ තමන්ටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ අනන්දවාණිගේ බින්දුවක් තියෙනවා මේ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දිවේ උඹ හැඩරුව බලන් දෙපා. මලට වැඩක් නැහැ මල ලස්සනද නැද්ද කියලා ඒ නිසා මනුෂකම හම්බ වෙනවයි කියලා කියන්නේ මේ වගේ තැනකට එනවයි කියලා කියන්නේ පුංචි පාරමිතාවක් කියලා හිතන්න යනවා. ඔය පොඩ්ඩක් කන පොඩ්ඩක් ඇද වෙලා තිබුණාට ඈ පොඩ්ඩක් පපර වුණාට ඕව නෙවෙයි පාරමිතා කියන්නේ. බුද්ධෝත්පාද කාලයදී. මනුෂ්‍යාත්ම භාවයලදී. ඒ ටික ඔක්කොමත් තියේදී තාමත් අරක නැහැ මේක නැහැ කියනවා නම් කවදාකවත් හම්බ වෙන්නේ මේ සක්කෝ කියන ගතිය හැකි සංඥාව ගන්න. ඒක හිතා ගන්න පුළුවන් නම් හිතන්න මාර්ගඵල ලැබිලා තියෙන්නේ. ඔක හැංගිලා තියෙනවා ගන්න එක විතරයි තියෙන්නේ. මනුෂ්‍යත්ව කියලා කියන්නේ ඇත්තටම නිවන. අනිත් එක මාර්ගඵල ඥාන සම් පාරමිතා නැතුව අපිට මේ වගේ එක තැනක මේ පින්වත් පිරිසක් හිට ඉඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නිකමට හිතනවා. පොඩ්ඩක් ගිහිල්ලා කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න. පොඩ්ඩක් බලන්න ඩිසේබල් මිනිස්සු ඉන්න තැනකට ගිහිල්ලා. පොඩ්ඩක් බලන්න බාර් එකක් වංගකට ගිහිල්ලා. මොකක්ද මිනිස්සු කරන විකාර කියලා. ඒ නිසා මේ මේ පුත්පත්වල තියෙන දේවල් අර ආයුධත් එක්ක වඩුව කරබදනා වගේ දන්න කාරණා දුක මිනිස ගන්න එපා. මේ දන්න දැනුම මතුවෙන ප්‍රස්තාවල හැම එකම අනාගන්න. හැම එකම අවුල් කරගන්නවා. මට හරි ජොලි ඔය ප්‍රශ්න කියවුණා. මම ඇගේ ඇතුලින් මේ ගොඩ දන්නවා. කවදාම ඒවා තේරුම් ගන්නේ කියලා. කොහොම කෙරුවක්වත් ඒ ප්‍රශ්නයක් ආවේ නැත්නම් ධර්ම සාකච්ඡාව නිකන් ලුණු මඩුවක්. එන්න කොහොමද? ඔය අනිත් එක මේ මේ මේ මොනවාද පින් කරපුවාම ඥාතියින්දපත් වෙනවද කියන එක මේ මස්මාලු කාපුවාම නිවන් දකින්නවද කියන එක මේ කාන්තාවට බුදුහාමුදුරුවෝ සමතන දුන්නද කියන එක ඔයග හතරක් තියෙන චතුරාර්ය සත්‍ය වාගේ අනිවාර්යයි ඒක ආවේ නැත්තම් නිකන් ධර්ම සාකච්ඡාව නිකන් හරි නෑ කොච්චර කිව්වත් කවුරු හරි එක්කෙනෙක් ওই ජැකට් ගන්න දිගු වේලාවක් සක්මණේ සිට වාඩි වී මුළු කය පවත්න පවත් නායයි අනුමාන කළ හැකි ප්‍රදේශයක කම්පන රාශියක් ඇති වේ. එය නැති වී යම් පෙරලියක් දැනීම ටික වේලාවක යනතුරා දැනට වේ. අවයව ඉන්ද්‍රියන් නොමැති බවක් ඒ අවස්ථාවේ දැනීමේ අවස්ථාව පැහැදිලි කර දෙමින් ඉල්ලමින්. මේක කියන දේ මම තේරුම් ගත්තා නම් මේක බොහොම වටිනා තැනක්. වාඩි වුණාට පස්සේ මේ මේ ටික මම මේෙන් එහා මම නෙවෙයි කියලා අපි ළඟ හැම වෙලාවෙම සීමාවක් තියෙනවනේ. අජත්ත බහිද්දා කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. ওই සීමාව කඩලා. ඒක හරියට මේ ගුරුයා හිටපු මේ මැසියෝ ටික විසිරලා ගියා. විසිරලා ගියාට පස්සේ තාමත් ඒ රජ මේ මැසියට විශාල ප්‍රදේශයක මේ මැසියෝ හැසිරෙනවා. හැබැයි වදේ මෙහෙමයි. මේ මේ වදේ කරන මේ ඒ සීමාව කඩලා. ආන් මේ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අද උදිත්වේ මාත ඥානන්ද සාතිකේ කතාවේදී විස්තර කරන්න උත්සාහ කරා අපේ මේ කාලේ සහ දේශය කියන මාන දෙකේදී හැම වෙලාවෙම දේශය නාපවකත් නවකාශය මේ ටික මම මේ ටික මම නෙවෙයි කියලා ඒ සීමාව තමයි අපි මේ පුදුමාකාර විදිහට ඔය මේ දේශ සීමා අරගල වගේ පවත්වාගෙන යනවා. නමුත් මේක ස්ථිර නැහැ. වරින් වර වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වාඩි වෙලා යම් වෙලාවක මම දැන් මෙතන කියලා සීමාවට ගත්තොත් අපි ලෝකයේ අමතක කරන්න තු මේක හිතේ ඉන්නේ නැහනේ. දෙක එකවර හිත පවත්වන්න බෑනේ. ඊට පස්සේ මෙහෙම අරගෙන බලනකොට අපි හිතමු මේ හැමෝටම නෙවෙයි හුස්ම පේන්න ගත්තයි කියලා. හුස්ම පේන්න පටන් අරගත්ත පස්සේ Tamanට වැටෙනවා නම් මේ හුස්ම ටික වැඩ කරන උඩුකය කියලා උදුකයට හිත අරගත්තට පස්සේ අපි අටිකයත් මම නෙවෙයි කරගන්නේ. එතකොට ඔන්න මම කියන එක ඉස්සර මේ හැම සීමා කරගත්ත පාතලයෙන් කෙස්වලින් අනු ප්‍රදේශයේ මම කියලා ඉන්නවා. ටික වේලාවක් ගිහලා හුස්මට හිත යොමු කරලා පය යට අමතක කරනද ආධ්‍යාත්මෙ මෙච්චරයි දැන් යටිකයත් බාහිය වෙනවා. බාහිය. ඊට පස්සේ උඩුකය කියන්නේ හැපෙන තැන විතරක් අල්ලන එතන විතරක් ගන්නකොට ඒක විතරක් ආධ්‍යාත්මික වෙනවා උඩුකයත් බාහිර වෙනවා. එතකොට වෙන්නේ අර ඒකාග්‍ර වෙන්න වෙන්න අභ්‍යන්තර බාහිර සීමාවන් එන්නේ එන්නේ එන්නේ ලඟ වෙනවා. ඉතින් එතකොට මේ යටිකය එහෙම මම නෙවෙයි මගේ නෙවෙයි ඒව නිකන් ওই පැවැත්තින. ඒක හිත මේ සීමාවල් ඉස්තිරවම මේකමයි කියලා නෑ. එහෙම වෙනස් ඒක තමයි මේ ගියාට පස්සේ මේ මැසි බොඩි හැමතැනම විශ්ලේෂණ ගත්තා වගේ තමයි තේරෙන පටන් ගන්න ශක්ති වගේක් දුනයි හරිනේ. ඒ ශක්ති මගේ පිටයි කියලා නෑ. ඒක රාහුල පුංචි ආමුදුරන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා අජ්ජත් පටවි ධාතු බාහිර බාහිර පටවි ධාසු පටවි ධාතු රේවේසා රාහුල මේ ඇතුළත තියෙනවා නම් තද ගතියක් අපි මේ ඇතුළත කියන මේ සීමා මම කියන එක ඇතුලේ බාහිර තියෙනවා නම් තද ගතියක් ওই දෙකම පටවි ධාතු තමයි ඒක එළිය මේක ඇතුලේ කියලා පටවි ධාතු අඳුරන්නේ නැහැ. ඒක මෙතන ඉන්නේ මේ අහවලාගෑඟ ඇතුලේ මම ඉන්නේ එළියද කියලා පටවි ධාතු දැනීමක් නැහැ. අපි තමයි සීමා කරන්නේ ඒ බඩ ධාතු මම නෙවෙයි මේ බඩ ධාතු මම තමයි කියලා සීමාව දාගෙන ඉන්නේ ඒ ඒ ඒ පුද්ගලයාගේ මානසික තර්කය. වායෝ ධාතුව ඒ ලොකු සංසින්න කාලේ කියන හතර මහා ධාතුන් මෙච්චර ලස්සනට මේකේ සීමාවක් නැති බව මුර්රගගා කියද්දි අපි මේ කොටසක් අල්ලගෙන මේක මම කියනවා. ඒක දිල ඒකට තුවාල වෙනකොට අඬනවා. එළියකට තුවාල වෙනකොට ගාලල්ලා. ඒ වටනක්. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක ලොකුවෙන් අල්ලගෙන හිටියොත් ලොකු ප්‍රදේශයකට අන්න. පුංචි ප්‍රදේශයකට අල්ලගත්තොත් ඔය විසාකාවගේ මේ මිනි බිරියක් මරිච්ච වෙලාවේ ඒ සෝවාන් වෙලා දරුවෝ 20ක් ඒක මිනි බිරියක් මැල්ලා ඉතින් බුදුහාමුදුරු ගාඩ ගිහලා මූණ අට කරගෙන අඬාගෙන මේ ස්වාමීන් වහන්සේ මට හිටපු හොඳම උරතල් මිනි බිරිය නැති වුණා කියලා. ඉතින් බුදුහාමුදුරු මොනක්වත් කියන්නේ නැතුව කියනවා මේ දරුවෝ වදලා ඉවරයක් වෙච්චි නැති අම්මන්ට කෙනෙක් කොයි විදිහට කරගෙන 20ක් වදලා 20න් දැන් මුණුපුරන්ගෙත් එක්ක පොඩ්ඩ කිරියම් ආවා. ඉතින් දානවා ඔබ කැමති නැද්ද මේ මුළු සැවැත්තුවරම ඉන්න ඔක්කොම මිනිස්සු උඹේ දරුවෝ වෙනවා කියලා. අනේ සෝනස ඒකත් මට මදි කියනවා. මුළු සැවැත්තුවරම අටකෝටියක් හිටියලු දැන් ලංකාවේ අට හතර ගුණයක් ඉඳලා තියෙනවා කාලේ. ඒ සංග්‍රහ ගන්නතල කියන්නේ ඒත් මදි. ඒකට කියන තුන උඹට ඔය ඔක්කොම දරුවෝ නම් දවසට කී දෙනෙක් මැරවද කියලා. සාදුර කී දෙනෙක් වනකොට ඔය ගානට අඬන්නේ ඔය පුංචි පවුල විචාක පවුල ලොකු යත්තම. ඒකේ කවුරු මරණත් මෙයන් හරිම ලෙන්ගතුකමක් තියෙනවා. ඉතින් අඬනවා. ඒතකොට මුළු හැවත් නුවරම මගේ ගියාගත්තොත් කොච්චර අල්ලලා ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ මම තියාගන්න ප්‍රදේශයේ ලොකු වෙන්න ලොකු වෙන්න ඒකට වෙන මොන මැස්සෙක් කරුවත් කිමිසක් ගියත් කුරුලාවක් ආවත් මල විකාරයයි. ඔක බුලුවන් තරම් පටු කරගත්තාම ඩිෆෙන්ස් සිස්ටම් එකක් අඩුයි මේන්ටනන්ස් කෝස්ට් එකක් අඩුයි යන්නේ කරන්න දෙන්නේ නැහැ කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ හිත එතකොට දේශී මාර්ගල පවත්වා. ඒ නිසා අපි අර භාවනා කරන කරන්නේ පටු කරලා පටු කරලා පටු කරලා පටු කරලා අන්තිම නැට්ට ගේන. හොර හොඳේ ලස්සන කතාවක් තිබ්බා. මේ නැක් ගොඩාක් වහලා බල්ලෙකුට ඉන්න බැරුව ගියා. හැම තැනම වැස්ස කනවලු බේරෙන්නේ. පස්සේ මොකද කරපු දේ මේ වතුරට බහැලා පොඩ්ඩක් අඟලක් විතර වතුර තේන බලපුවම මැස්ස ටික වතුර ටිකෙන් කොට වෙලා උඩට ආවා. වතුර යට ටික වෙලා ගිය ගමන් අඟල් දෙකක් බැස්සා. තුනක් බහැන බහින්න බහින්න බහින්න මැස්ස උඩ. ඊට පස්සේ ඌ කරපු දේ නංගේ යන කොටු කැල්ලක් අල්ලන්න අඩියට යනකම් ගිහලා ඔළුව උසන්න ඔක්කොම කොටු කැල්ලට කරුණාට පස්සේ කොටු කැල්ල බින්දා. ටිකෙන් ටික වතුර යන ගමන් ඔක්කොම ඇස ටික හොම්බට එන්න ඇරලා හොම්බෙන් කෝටු ගාලක් අරගෙන කෝටු ගාඩ ගමනවා කියලා අනිවා. ආනබන සතියෙන් කරන්නේ ඉතර තමයි. මුළු කයම අරගෙන උඩුකයට අරගෙන උඩුකයෙන් අඩියට අරගෙන එකක් ගෙවලා ගන්න. මම බැලුවා අපි බල්ල වැඩි කරන වෙලාවේ මම පැයක් විතර තියාගෙන ඉඳලා වතුරේ බෝරු. මැක්කෝ යන්නේ. ඔය මැක්කෝ යන්නේ ਉਹ වතුරේ තියෙන. ඒක නිකන් උපමා කතාවක් විතරයි. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා හැමදාම නාන්න යනකොට මයිත් එක්ක යනවා. දෙන්නට මේක දන් වෙලා දාන්නවා. එකෙක් යනකොට අනිත් එකත් අදගෙන යනවා. ඉතින් අර කෝපි කාලෙන් යනකොට දෙන්න දෙපැත්තෙන් කිව්වොත් කොටු වෙනවා. මං ගිහලා දවසක කෝප දැනෙන්න ටිකක් වෙලා අල්ලගෙන තියාගෙන හිටියා. පැයක් විතර වගේ මේ හැටි හරියට මැක්කෝ ඉන්නවා. යයිද කියලා. ඒක අර උපමාට කිව්වට බය වෙන්න එපා. මේ මැක්කෝ ඉතින් මැක්කෝ ඉතින් මේ මොඩියෝ නෙමෙයි. මේක මේ කියන කතාව වෙන මේ කම්පන චංචල රාශිය මේ හරියට තේරුම් ගත්තොත් මේ කම්පන චංචල රාශියේ සීමාවක් නැති නිසා මේකේ මරණයක් නැහැ. මේකේ උප්පත්තියක් නැහැ. මේකේ මගේ නැහැ. මේකේ පිට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා ඒ මේ ධාතු ස්වභාවයට ගියාට පස්සේ අජාතං අභූතං අකතං අසංකතං කියලා. ඒ කියන නලියන ස්වභාවය මේක කියලා තියෙන්නේ කම්පන රාශියක් කියලා නැත්නම් ඇති වී නැති වී යම් පෙරලියක් දැනීමක් කියලා මෙන්න මේ ස්වභාවයට හොඳට හිත දාගෙන හිටියොත් ඒක හට ගන්නා සුළු ගතියක් ඒක නෑ හැමදාම නිකන් මේ ක්ලියර් එකක් වගේ නිකන් පිළිවක් වගේ අජාතං අභූතං ඒක මේ කැපී පෙනෙන තැනක් නෑ හැමතැනම තිබුණට මනසට ගෝචර වෙනා මිසක් එහෙම නලියන ගතියක් පෙන්වන්නේ නෑ අභූතං අකතං කවුරුත් විසින් කරන ලද්දකුත් නෙවෙයි ජාතං අභූතං අකතං අසංකතං කාශයක් එකතු කරලා හදපු දෙයක්ුත් නෙමෙයි. පුරුද්දලා හදපු දෙයක්ුත් නෙමෙයි. මේක තමයි මේ ධාතුන්ගේ මූල ස්වභාවය. මේකෙන් තමයි නාම රූප හට ගන්න. මේක තමයි සලආයතන හට ගන්න. ඒක අඩු කරන අඩු කරන යටර ගියාට පස්සේ සියල්ල ඇති කරන්න පුළුවන් මූල ශක්තියක් මේ පෙන්වන්න හදන්නේ. ඉතින් එතෙන් යනකොට අපි බය වෙන්නේ මේ අවයව ඉන්ද්‍රියන් නොමැති බව. ඒ කියන්නේ අපේ අර සීමාව කඩලා ගිහින්. මම ඔය මේ නිල්ලඹ තිබුණ කාලේ පොතක් තිබුණා no boundaries කියලා. ඒක ලියලා තුනේ කෙන් විල්බ කියන මනුස්සයා දැන් හරි ප්‍රසිද්ධයි. හැබැයි මේ ඉන්ටෙලෙක්චුවල් යන්නේ ඒකේ ලස්සනට පෙන්නලා දීලා තියෙනවා මේ බවුන්ඩරි එක දාගැනීම නිසා අපි කොච්චරක් නඩත්තුවක් වගකීමක් බාර අරගෙන වෙහෙසෙනවද කියන මේකයි මම මේක මම නෙවෙයි කියපු ගමන් ඒ අල්ලාගත්ත දේ ඉතින් මම නඩත්තු කරන්නේ ඒක නාවන්න ඕනේ කවන්න ඕනේ පොවන්න ඕනේ දැන් පොඩි බබෙකුට බවුන්ඩරි තේරිලා නැහැ තාම. එයා හිතන්නේ අම්මා අම්මයි මමයි එක එකයි කියලා. එයාට ගොඩාක් කල් යනවලු අවුරුදු 6 දී වගේ තමයි ඒ අම්මා වෙන කෙනෙක් කියලා තේරුම් ගන්න. එතකන් එයා මේ අත මෙහෙම ලඟ වෙනකොට මේ පිටේ එකක්ද Taman එකක්ද එයාට තේරෙන්නේ ඒ කාලේ නඩත්තු ප්‍රශ්නයක් නෑ. ටෙන්ෂන් නෑ. කැන්සර් නෑ. මොන ප්‍රශ්නයක්වත් මොකද සාම එන්ටිටි එක රෙකග්නයිස් කරලා ඒක නිසා භාවනා කියන්නේ ඉතින් අපි ආපහු එමීට ගෙනියනවා මේ ගොරෝසු තැන ඉඳලා එමීට එමීට ගෙනියන සයිකලොජි සයිකලොජි එකක් කියලා පෙන්නනවා. ඔබට ඕන නම් ඇත්ත කරපු ගමන් මේක එන්න පුළුවන්. ඇත්ත ඒක වල සමාධිගත වෙච්ච ගමන් මේ ශක්තිය තුළ දීවිලා යනවා. මේකට කියන්නේ ඕෂනික් ෆීලිංග් කියලා. සිංහලෙන් කියන්නේ සීලාරය කියලා. නිකන් හිත සීලාරයකට වැටලා තියෙනවා. ඒක මම යන්නේ ඉස්සලා තිබිච්ච දෙයක්. මම ආවයි කියලා නතර වෙන්නෙත් නෑ. සමාධියට තමයි ඒකට ප්ලග් වෙනවා. සමාධිය නැත්තම් නෑ. ඉතින් අපි කරන්න හදන්න පුළුවන් තරම් ඒ වගේ නඩත්තුවෙන් තොර තත්වය ඒ මොනවද කියන්නේ? අනිරාමිෂ தත්තේ පුළුවන් තරම් තියෙනවා. තියෙන අනකොට හිත පුළුවන් තරම් අර හීලි ප්‍රොසෙස් එකට වැටෙනවා. එහෙම නැත්නම් මේ සුව සේවාවකට වැටෙනවා. ඉතින් එහෙම හොඳට වැඩි වේලාවක් හිටියොත් ඒකෙන් එළියට ආවත් පැය ගාණක් විතර යනකම් අර විවේක ගතිය දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාව පැහැදිලි කරන්න නෙමෙයි කරන්න තියෙන්නේ මේක කාගෙත් මානව අයිතිවාසිකම මේකටපත් වෙන්න අමාරුයි මොකද හේතුව අපි තරම් මේ ඉන්ද්‍රියබද්ධ වෙලා රූප බලමින් වන වෙලා ඉන්න නිසා මේකට ගියානම් කරන්න තියෙන්නේ නැවත නැවත ක්‍රමසහ විදි හදන්න ඕනේ ඉක්මනට මේකට යන්නත් ගිහිලා බොහෝ වෙලා මේක ඉඳලා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරුම් ගන්නවා සෙකන්ඩ් නේචර වෙනකම්ම භාවනා කරන්න මේ එළියට ආපුවාම තියෙන්නේ අනාගන අවුල් කරගෙන කෙලසියක් මේ අයිට වැඩි නික්ලේහි තත්ත්වයක් කියලා ඒකේ බොහෝ වෙලා ඉඳ මම දැකලා තියෙන්නේ මේ ශක්මණෙන් තමයි ඇත්තට මේක මේ ශක්තිය ශක්තිමත් සජීවී ගතිය මේ කිට්ටු කරලා දෙන්නේ හොඳට සක්මන් කරලා වාඩි වුණාට පස්සේ හරි ලේසි ඒකට ටග්ගල කරනවා. එහෙම නැතුව සමාධියට ගියාම ලෙඩ සමාධියක් තියෙනවා. මෙච්චර ඒක සජීවී නෑ. මෙතන මේකේ නිසා මේ හොඳයි කියන්න පුළුවන්. භාවනාදී අඳුනගත්තොත් හොඳයි කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ මොහොත ගැන අවධානය අවධානය ගෙන සිටීම නිසා ඒ අවස්ථාවේ අකුසල් සිද්ධ පහළ වීම නැතිවෙන විට සසර ගමන අඩු කළ හැකිද මේකට කෙලින්ම කියනවා අටුවාචාර්ය වහන්සේලා මේ මොහොතේ ඉන්න හැම මොහොතක්ම සසර ගමන කතා කරන්නේ නිවනමයි කියන්නේ. ඒ කියන්නේ තදංග නිබ්බුතිය කියලා ඒ ඒ චිත්තක්ෂණේ නිවනක් තියෙනවා. ඒක නිසා අපිට ඒක අඳුනලා දුන්නට පස්සේ ඒ මනුස්සයාට කියන්නේ මේ සියලු සබ්බතරි මේ වේදන් කළාරි කමන්නේ හැම අදිස්ථානයක්ම දාලා හැම ශක්තියක්ම දාලා එතන හිත පවත්තන්න ඕක තමයි නිවන කියන්නේ. ඉන් එහාට වෙන මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේක අත්පන අපිට අත්දැකිය හැක්කක්. නැමෙති තදංග නිබුතිය තා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වෙනස් වෙනවා. මේක එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් ගතිය තමයි අපි සමාධිය කියන්නේ ප්‍රඥාව කියන්නේ යෝග ජීවිතය කියලා කියන්නේ ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා මේකට කියන්නේ තදංග නිබුති කියලා. තදංග වශයෙන් ඒ චිත්තක්ෂණේ හිත නිවිලා. වර්තමානයේ අනාගතයේ එලෙස සකසාගත හැකි වන්නේද? වර්තමානයේ කියලා කියන්නේ ප්‍රකෘතියක් අනාගතය කියලා කියන්නේ වර්තමානයේ අනාගතය පිළිබඳව කල්පනා කරන්න පුළුවන් වර්තමානයේ පමණයි. වර්තමානයේ නැතුව අතීත අනාගතයට යන්න බෑ. වර්තමානයේ විතර අධ්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂයේ වර්තමානයේ හා අනාගතයේ ලෙස සකසාගත හැකි වෙන මේවා හිතන්නේ වර්තමානයේ නෙමෙයි තෙන්න ඕනේ. අතීතයේ සහ අනාගතයේ කියලා මේ ප්‍රශ්නේ වර්ණගෙන්න ඕනේ කියලා මම හිතන්නේ. අතීත සංස්කාර පිරිසුදු කරගන්න හැකි කෙලෙසද අතීත සංස්කාර පිරිසුදු අපිරිසුදු වෙන්නේ මේ වගේ වර්තමාන මොහොතකට ඇවිල්ලා අතීතය ගැන කල්පනා කරන්න ගියොත් පස්චාත්තාපේ. පුළුවන් නම් වර්තමානට ඇවිල්ලා මේකත් මේ අල්ලගත්ත වර්තමානයත් මම කියාගන්න නැතුව. ඒක පිළිබඳව පද්ධතියකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදා වශයෙන් අහුවෙච්ච දෙයිව ඇලෙන්නේ නැතුව කියන එකයි කියන්න තියෙන්නේ ඒක හරි අමාරුයි මේ තර්කයට මේ නන දවසක් සර්වජන් වහන්සේ පින්නපාත වයින්නකොට මිනිස්සෙක් මේ උණගසක් එක උඩ එක බැඳලා හරියට උඩ මේ බඩ තියලා බැලන්ස් කරගෙන ඉතින් මිනිස්සු කොහොම ඒ මනුස්සයා දිහා බොහොම උනන්දුවෙන් බලද්දී ඒ මනුස්සයා එතන දෙකට සර්වඥාන්සට වන්දනා කරනවා. ඒක ඔක්කොම බලනවා සරුවචනාංශය දිහා මොකද මේ මනුස්සයා දන්න නිසා. එතකොට මේ බුදුරජාණන්සි කියනවා උඹේ පෙර ශරීරේ ඉස්සරහා පැත්ත මිදිලා තියෙන්නේ. පස්ස පැත්ත මිදිලා තියෙන්නේ පුළුවන් නම් මැදත් මුදෝපක් කියලා. ඒක ඔබේ ඉඳද්දි මිනරක්. මේ මෙහෙම ඉඳද්දි මිනරක්. මුංච පච්චතෝ මුංච පුරේ මුංච පච්චතෝ මච්චේ නප්පලිතදී මොකද්ද කියලා හොඳ ගාතාවක් කියනවා. හරියට බැලන්ස් කරගෙන ඉන්න වෙලාවේදී මුලක් දැනට මිදිලා තියෙන්නේ අගක් මිදිලා තියෙන පුළුවන් නම් මැදත් මුදපක් කියන. ඉතින් ඒක ඒකේ පේන එක තාක්කයක කොහොමඩක්වත් අල්ලන්න බැරි එකක්. නමුත් තාර්කේ වුණත් අල්ලන්න පුළුවන්. අල්ලන්න පුළුවන් කියලා කියන්නේ පෝල් වෝල්ට් එක කරනකොට මේ රිටිපැනීම කරනකොට අපි පෝල් එක අල්ලගෙන තමයි උඩට විහිදෙන්නේ. උඩට ගිහිල්ලි වෙලා ජයග්‍රහණය කරන්නම් පෝල් එක විසි කරනවා. පොල් එක විසිකිරුව නැත්නම් ජම්ප් එක සාර්ථක වෙන්නේ ඒක තමයි ඒක තමයි මාර්ග ඥාන කියලා කියන්නේ. පොල් එකට ට්‍රස්ට් එක දීලා උඩටම පින්ම පැනලා අරගෙන උඩම උච්චම අවස්ථාවේදී පෝල් එක ජෙටිසනින් ඉෆෙක්ට් එක ගන්න. පෝල් එක විසිකිරීමෙන් ගන්නක් උඩට ගන්න. මෙතෙක් උඩට යන්න උදව් කරාම පොල්ල විසිකරන එක. ඉතින් ඒක මේ ඒ පිටවැණීම කරන එක නා කොයි වෙලාවකද? කෙරුවේ නැත්නම් ඕක වැදිලා බාරක වැදුනොත් අරකින් අවලංගු වෙනවා. ඒකෙදි අටුවචාන් වහන්සේලා කියනවා මේ මේ ගඟකට මේ උරේ ජීවිතාන්තරදායකයි. එහා උරේ ക്ഷേමයි නම් ඒ මනුස්සයා දුවගෙන යනවා මේ උරේ ඉඳලා හැවුරට පයින්. මොකද ගඟ ගැඹුරයි. ගිය මිනි කිඹුල්ලෝ ඉන්නවා. කිය මේ කිරි මිනි මෝරු ඉන්නවා. කිඹුල්ලෝ ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා පිනන්න දන්නෙත් නැහැ. ඉතින් ඒ මනුස්සයා කරන්නේ එහා ඉවුරෙන් මෙහෙට ඇවිච්චි අත්තක එල්ලිච්ච වැලක් තියෙනවනම් මෙහෙන් ඇවිල්ලා පණ එපා කියලා පනින වැල. එතකොට සෑහෙන ලීප් එකක් තියෙනවා. ඒ ඉවුර එහා ඉවුරෙන් මෙතෙන් පනින්න පැනපු ගමන් ඒ පැනපු ජවයට ඒක එහා ඉවුරට පැදිලා. එහා කෙලවරදීම වැල අතාරින්න ඕනේ. එතකොට එහා පැත්ත වැල අල්ලගෙන හිටියොත් ආපහු එනවා. ආපහු ආවත් ආපහු යනකොට අච්චර දුර ගිහින් යනවා. ඊට පස්සේ ගඟ මැද තමයි වැටෙන්නේ. ඒ නිසා පළවෙනි හැරේ පැනලා ඒ ගොඩටම ගියත් ගැඹුරු මොහොතට වතුරට වැටෙයිද යූරට වැටෙයිද කියනවා නමුත් ඒ chance එක මිස් කරොත් ඊට පස්සේ පැද්දිලා පැද්දිලා ගඟ මැදට තමයි එන්නේ. ඉතින් ඒ ළඟදී එච්චර උදව් කළා වූ ඒ වැල අතාරිනවයි කියන එක තමයි පැඳත් අතාරිනවා කියන එක යටින් බුදුදහමේ ධර්මයේ හරමම සෙල්ලක්කාරයි. ඒක කිසිම ආගමකට කොට කරන්න පුළුවන් කාරණේ. හරිම රැඩිකල්, හරිම සෙල්ලක්කාරයි. ඒ නිසා ඔක මේ කුඩල්ල යන ගමනින් ගිහිල්ලා කරන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගැම්ම අරගෙන අරගෙන ඉවරලා කම්මෝගෝ චිකාගෝගේ පයින් ගයි තියෙනවා. පැන්නට පස්සේ කොහේ වැටෙයිද? කිසි කෙනෙකුට එන්නම් කියලා යන්න එපා. මඳුරවා ගෙදරින් එනකොට වවිෂ්ව කියලා එනවලු චටස් ගාලා සද්දයක් ආවොත් රැට ගැම කියන්නේ නැහැ කියලා. යෝගාවචරයේ එහෙම නෙවෙයි සතිය නිවාඩු දාලා වැඩ කරන්න බලන්න ආපහු එන්නම් කියලා නේ අනේ. එහෙම බෑ. ගෙදරින් එනකොට එන්න ඕනේ චකස් ගාල රද්දයක් ආවොත් පැයට කැම කියන්නේ පයි කියලා එන්නේ. ඒ ඒ ධර්මතම මේ මේ මේ ධර්මයේ තියෙන සජීවීකම අවුරුදු 2600 පරණ වෙලත් නැහැ. ඒ වගේ මේක මේ ඊයේ පාරමිතා කරලා අද කරන වැඩකුත් නෙවෙයි. ඒක ඉම්ප්‍රොම්ප්ටු ඉම්ප්‍රොවයිස් වෙනවනේ ඉලෙක්ට්‍රික් වැඩේ යනවා. ඔකට බුදුහාම කියන්නේ අඛණ්ඩයි. ඒ වෙලාවේදී ඒක ඒ වෙලාව ඇතැරි නැත්නම් පස්සේ සෝරි තමයි. ඉච්චර තමයි වෙන මොනවක්වත් කරන්න දෙයක් නැහැ. අවශ්‍යතාවය බලලා ඉතින් මේකට කිට්ටුවෙන්ම හොඳ නිදර්ශනයක් නෙවෙයි සූදු කෙලිය තමයි මේකට තියෙන එකම නිදර්ශනය. දන්නවනම් අද අස්සය දුවනවයි කියලා කීයේ හරි ඔප්පු කරලා දාන එකයි තියෙන්නේ. ඉතින් ඊළඟට දෙගුණ තුගුණ හම්බ වෙනවා. චිත්ත එක දාන එක දන්නේ. අන්න ඕගොල්ලෝ දන්නේ. ඒ චිත්ත එක දැම්මේ නැත්තම් කරන දේ නිසා මේ භාවනාව කියන්නේ මුළු ජීවිතේම පරතෝට කියලා මේ මේ සූදුවක් තමයි. ඒ නිසා ඒක දෙන්නෙක් එක බෑ කතාව. තමන්ට හම්බුනොත් අවස්ථාව ඒ ප්‍රස්තාව කියලා කියන්නේ වැඩ අරගන්න එකයි කියන්නේ. සර්බලධාරි දෙවියන් නොව අනිකුත් දෙවි දේවතාවුන් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඊයේ ඒගොල්ලන්ගේ වැඩක් ඒගොල්ලෝ කරගත්තා. මට කිසි ප්‍රශ්නයක් මේ වැයිකේ ඉන්න රංගල දෙවියෝ. මම රංගල තියන්නේ කියලා කියන්නේ මේ ප්‍රදේශයේ උපහාන්තික බල බල මේ බලවනවල මේක හෙඩ් ඔෆිස් එක. මේක තමයි හොඳටම පින් සිද්ධ වෙන තැනනේ. පොට වරද්ද ගන්න එපා. අපිට කරන්න පුළුවන් උදව්වක් කරලා පින් ටික කරගන්න බැරි නම් ආයෙත් අංශයක් එන්නේ. අපි ගිහිල්ලා යාට රූපන් රුදි කියලා මේක කරන්න කියන්නේ කරපයියකෝ කියලා තමයි කියන්නේ. දෙයියෙක්. මේ විලක අපි කරන්නේ සාසනික සේවය 100ක් දාලා පුළුවන් නම් කරලා පින් කරගන්න. අපි ගිහිල්ලා අනේ දෙයයන් ආසේ අනම්මන ඒක මොකක්වත් ඕනේ. දෙයියෝ හූල්නවා මිනිස්සු දිහා බලලා අපිට හම්බෙලා දෙන තත්ත්වයක්. දෙයියන්ට එච්චර chance එකක් හම්බ වෙන්නේ නැහැ. අපිට වගේ මේ වගේ භාවනා කරන්න බෑ. ඒ නිසා පුංචික මේ මේ දෙයියෝ කියලා කියන්නේ දේවතා නිමිත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ නික්කම් ඉදවගම කියනවා මේ මහණ දිව්‍ය ලෝකේ ඉන්න දෙයියෝ ඉඳපුවාන් චුත වෙනවා ඉතින් ඒකවල කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා. මොකද මිනිහක් නැහැ, පෝස්ට් මෝටර් නැහැ, මොකක්වත් නැහැ. නමුත් දැනගන්නලු දවස් ගානකට කලින් මේ නිමිති පහකින් ඒවට අපේ කියන්නේ සෝන් ලකුණු කියලා. මල් මාලා පිනාව වෙලා යනවලු. පළලගෙන ඉන්න මල් පර වෙනවා. දා කීල්ලෙන් දාඩිය ගන්නවා. දිවි ඇඳුම් වල දාඩිය දානවා. දිවි භෝජන එපා වෙනවා. Tamange මේ මේ විමානෙට අප්පිරිය වෙනවා. මේ පහ එනකොට කට්ටිය දැනගන්නවලු දැන් ඉතින් සෝවන් ලකුණු තමයි. ඉතින් ඒකවල ගිහිල්ලා කියනවලු මේ ඊතෝ බෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්නවා නිතරවත්තන් ලාභන් ලබ සුලත්තන් ලාභන් ලබිත්වා සුපති ඊතෝ බවාහි කියලා. කියලා සර්වඥාන්සේ මේ නිසත වෙනවා. නිසතේචාම ඒ කියන්නේ සිංහල අර්ථ විතරකන් අපි අර්ථ මෙහෙමයි. දැන් අපි මෙතන ඉන්න කෙනෙක්ගේ තෝරන ලකුණු පහල වෙනවා. ඉතින් ළඟට ගිහිල්ලා කියනවා ඊතෝ බෝ සුගතින් ගච්ඡ පින්වත මේ සුගතියට යන්නේ කියලා. සුගතියෙන් ගත්තා සුලද්දන් ලාභය ලැබයි. සුගතියට ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. සුලද්දන් ලාභන් ලැබිට සුගති චුතෝ බවයි. ඒ ලාභය ලබාගෙන ඒක හොඳට ඉස්තාවර කරගන්නයි කියලා වාදිකනේ ගයිඩ්ලයින්ස් තුනක් එනවා. මෙහේ සුගතියට යන්නේ ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. ලබලා ස්ථාවර කරගන්නයි කියලා. ඉතින් එතකොට ඒ ඒ හාමුදුර කෙනෙක් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ සුවර්ගයේ ඉන්න දෙයියන් මොකද්ද සුවර්ගය කියන්නේ? ඉතින් බුදුහාම කියනවා මනුස්ස ලෝකෙ. දිවි ලෝකේ මිනිස්සු බලාගෙන ඉන්නවලු මේකට ඉන්න මේ තරම් පින් කරගන්න තව දුක මේ සැප දුක සමබර නිසා මේකේ. අරකේ ඉතින් හැමදාම කානිවලනේ. නෑ කිසිම මේ දුකක් පිළිබඳ හැඟීමක් නැහැ. ඉතින් ඒකකොට ඒ ඒකකොට ඒ හාමුදුරන් උනත් දැන් බුදු දඥාන්ති කියන්නේ උරතල් කරන්න නෙමෙයි. දිවි ලෝකේන දෙයයන්ට සුගතිය වෙන්නේ මේකයි. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ සුගතියේ ඉන්න දෙවියරු මෙහි ඇවිල්ලා ලබන තුන උසස්ම ලාභය මොකක්ද කියලා. එදින ශ්‍රද්ධාව. මේ ලෝකේ ලැබෙච්ච ලොක්තුම ආයතේ ශ්‍රද්ධාව ආලෝකයක්සත් ඕකම තමයි බුදුහාමර ගායනේ කිංසූද විත්තම් පුරුෂස්ස සෙට්ටා. මිනිස්සුෙකුට තියෙන උසස්ම ශ්‍රේෂ්ඨ වස්තුව මොකක්ද කියලා. බුදුහාමර කියනවා සද්දීද විත්තම් පුරුෂස්ස සෙට්ටා. පුරුෂයෙකුට උසස්ම වස්තුව ශ්‍රද්ධාව. එතකොට ඒ ආමතුක කියනවා දැන් මේ ලෝකේ ආවට බෑ ඇවිල්ලා ඉවරලා තිසරණ පිළිබඳ ශ්‍රද්ධාව. ඒකම ඇත්තටම ජීවිතේ පළවෙනි මොහොත හැබෑම වුත් වෙනස ඔච්චර. මේ ත්‍රිපිටකේ මේ ත්‍රිපිටක නෙමෙයි. බුදු ධම්ම සංකේතේ ශ්‍රද්ධාව. ඊළඟට අර අමුදුහන මොකද්ද ස්වාමීන් වහන්සේ නංගේ ලැබපු ශ්‍රද්ධාව තහවුරු කරගන්න කියන්නේ. සෝවන් වෙන්න කියන්නේ. ශ්‍රද්ධාව තහවුරු වෙන්නේ සෝවන් වෙනකොට අවකප්පසාද වෙන්නේ. ඒ කියන්නේ දෙයියෝ කියන්නේ මෙහෙ ගිහිල්ලා සෝවන් වෙලා ආපහු කරන්නේ. අපි මේ ඉඳලා දෙයියන් වගේ. දෙයියන්න බඩේ ලියනවා ඇති මේ කරන වැඩ වලට ඇයි වදේ මේ මිනිස්සු මේ බොහොම අරගල මනුස්සකම ඉල්ලන ගමන් මිනිස්සු ගිහිල්ලා පුද පඬු තියාන පළතුරු තියාගෙන අනේ මට ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න කියනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න chance එකක් දෙන්න කියනවා මට මේ කෙල්ලෙක් හම්බුනේ නැහැ කොල්ලෙක් අයියෝ දෙයියන්න මොනවා හිතේද කියලා හිතනවා නිකමට හරි බුදුන් දකපු දෙවි කෙනෙක් මේ මිනිස්සු මේ මනුස්සකම කියන එක තුට්ටු දෙකට සලකන හැටි දෙයියෝ පවා සලකන මනුස්සකම. ඒ නිසා අපිට කරන්න දෙන පුළුවන් තරම් බින් කරලා දෙයියන්ට කියන්න කියනවා උඹලටවත් නෑ මනුස්සයෝ මෙහෙම chance එකක්. නිසන් මණ්ඩලය බාන කරනම් වෙනවා දෙයියන්. ඒ නිසා අපි ඉන්නෝ නිකන් රජ පැටවුවා. අපි ඉන්නෝ නිකන් සක්විති පැටවුවා. අපි ඉන්නෝනේ කොටුන්න පල්ලන් කුමාරවරු ඉන්නවා වගේ. ආයිගා ප්‍රශ්නේ හරි මස් මාංශ ආහාරය ගැනීම වලට උපායසික අදහස්. චතුරාර්ය සත්‍ය අහලා මඟුව කියන්නේ ඒ එක්කෙනෙක්වත් මස් පානට අපිට දෙන්නේ නැහැ. දෙන්නේ නැති වෙලා මාවත අදහස ආන. ඒ වගේ විතරයි අරගෙන දෙන්නේ. ටිකක් ගෙනල්ලා දීපන් මං කියන්නේ. මේ මේ දායක මහලකෝ දායක කවදාවත් දීලා දෙන්නේ නැහැ. ඒක නිවැරදිව නිකන් කටට කෙලවෙන ප්‍රශ්න විතරක්. හදාගන්න <laughs> ඒවා. මේකට උත්තර දීලා තියෙන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ කන දෙයින් මිනිහා පිරිසිදු වෙන්නේ නැහැ අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ මං වගේ කෙනෙක් මේ මහන්නේ කැප නැහැ. අපිට දීලා නම් තව කවන්නේ. දීලත් නැතුව දීලත් නැතුව මේව කරන්න ගියාම ආත් නැහැ. ඒ නිසා මේක මම හිතන්න කලින් කතා කරා මේක නැත්තම් තමයි මේ ප්‍රශ්න සාකච්ඡාව අංග සම්පූර්ණ නැහැ. ඔය හතරෙන් හතර එන්න ඕනේ. භාවනා කරන අය පිළිබඳවත් මේ අදහස් ගැන හිතනකොට මට හිතෙන්නේ භාවනා කරන අය නොකරන අය කියලා කිසි වෙනසක් නැහැ. ඔක්කොම තියෙන කොමන සෙන්ස් එක එකම ට්‍රෙන්ඩ් එකේ තමයි තියෙන්නේ. ජන විඥානයේ කොයි යතේ බැලුවත් එකම තමයි. හරි අපිට දැන් අපේ එකහුකුත් විනාඩි 25ක් කරන් තියෙනවා. මම හිතන්නේ පටන් ගන්නකොට විනාඩි 45ක් පමණක් වුණා. ඒක ප්‍රශ්නයක් විතරක් මම නතර කරා මේ සාකච්ඡාවට සම්බන්ධ කරන්නේ මේ ද්විතීය ද්වේතාවය ගැන ඊට අමතරව මේක ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි කියන්න කරන්න දෙයක් හෝ ප්‍රශ්න හෝ තියෙනවා කියලා මම ඉල්ලා හිටිනවා වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා. හ්ම් මේ අපේ සංවිධායක පැත්තෙන් තියෙන ප්‍රශ්නයක් අපි හතරට බණ කියනවා ඊට පස්සේ රාත්‍රියේ වැඩ ඉවර කරන වෙලාවදී අපි ඉම්පැම්බීමක් අනුශාසන මොකක්ද කියන්නේ අනුමೋದනාවක් කරන්න නැති නිසා අවසාන අංකයේ එක්ක මේ ධර්ම සාකච්ඡාව නම් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නම් අපිට ඊට පස්සේ ඒ විසිරි යන වෙලාවේදී අනුමೋದන කරන්න පුළුවන් නිසා ධර්ම ධර්ම දේශනාව අවතර දාන්න කියලා එහෙම කියන්නේ. ඒකට ඒක දවසේ අවසාන අංකය වෙන්න ඕනේ. ඈ එතකොට අටට දානවා නම් ධර්ම සාකච්ඡා අපි එමනේ ඉතින් කරේ. එතකොට මේ එකම ප්‍රශ්න තමයි අපිට වෝල්ටේජ් එක අඩු වීම නිසා මේ සමහරට මේ සද්දවල ප්‍රශ්නයක් වෙනවා කම්පියුටර් ප්‍රශ්න නැහැ. ඔය පහුගිටිකේ ආවේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්නද හැමදාම අටට ධර්ම දේශනාව දාලා කම්ඨාන් සුද්ධක නිවතහා ධර්ම සාකච්ඡා අනිකලාවටම දානවා. ඔය දෙන්නත් ධර්ම සාකච්ඡාවේ ඉතත් දැම්මොත් ඕල්ටර්නටිව් ඒ දින දවසක් කර දවසක් වැටෙනවා. මොකද ඒ පිළිබඳව අදහස්. කවුරු කතා කරන්නේ? දැන් දේශනා වෙනවා සම්බන්ධයෙන් හතරට පහම හතරින් පහම ආත්මෙන් තමයි ඒක හොඳ දෙයක් නැත්නම් හරි ඒක අදහසක් තියෙනවා යෝජනාවක් තියෙනවා ඊට අමතරව තව තියෙනවනේ ඉතින් සම්මත කරලා එහෙම නැත්නම් වෙන්නේ මේ උඩහින් අයට උදේ රෑ 10ට යන්න වෙනවා. මම මේකට කරපු උපක්‍රමය තමයි මම මේ බල්ලෙන් ගන්න. මම ඉස්සර මම හැමදාම රෑ බණ ඉවරලා මම යන්නේ රෑට උදාට. දහට යන කට්ටියට ඕන කොහොම අමාරට 10 පයින්නවා. ඒ ඉස්සලා ඉස්සලා දවසල අපි 9 8ට බණ තිබ්බේ. ඒක යනකොට මේ බණ ඉවර වෙලා 10 පයින්නවා ඊට පස්සේ තමයි මම ඇත්තටම මේ පල්ලේ ආගන්තුක කුටියේ ඉතින් ඒක නිසා මේ පහමාට බලන්න ඒ කියන්නේ හතරමාට පහමාට බණ ඉවර වෙලා එතනදී අනුමෝදන අනුසාර අනුමෝදන කරලා ඉවර කරනවා ඊට පස්සේ සාමාන්‍ය විදියට මේ පරියන්කයක් තමයි පරියන්කේ තමයි ඉවර වෙන්නේ නම් යමාරු. බෑ. එහෙනම් අපි ඒ ළඟ තීන්දගෙන කෙරුවත් සරණයි සාදුකාරය පවත්වා අපි මෙතන සාදු සාදු සාදු